ඒ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ තුන්වෙනි දවසටත් ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ. සීලුම දෙනා ඒ සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං ආවුසෝ භික්ඛු කල්යාණ මිත්‍රෝ හෝති කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වාක්‍ය කීපකින් අපේ මාතෘකාව මතක් කරගත්තොත් අපි මේ ගත කරන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් අපිට උගන්වන පාඩම් පන්තියක ඒ පන්තියේ පාඩමේ නම දස බහුකාර ධර්ම කෙනෙකුට බහූපකාර වෙන ධර්ම 10 සරුවචන් වහන්සේ උගන්වීම අනුව ශාසනය වැඩ කරන අපි දත යුතුයි ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අමෝරාවෙන් ප්‍රශ්නයක් අහනවා එවත්නි නැත්නම් යාළුවන්ට නැත්තම් ධර්ම මිත්‍රයන්ගෙන් අහනවා මේ සරුවච්චන් වහන්සේ විසින් දේශනා කොට වදාරන්ට ඉච්ච මේ දස බහුකාර්ය ධර්ම දන්නවද කියලා. කියන දත යුතු බවට ගියා. ඊට පස්සේ ඒක නම් කරනවා දස නාත කරන ධම්මා. මේකටම කියනවා නාත කරන ධර්ම කියලා. තමන් සසරණ සනාත කරන ධර්ම 10ක්. එහෙම කියලා එක එක එක එක දැන් පාඩම් පන්ති උගන්වනවා. ඉතින් අද අපි ඉදිරිපත් කර ගන්න හදන්නේ තුන්වෙනි කාරණාව. එක තුනට එන්නේ ඉස්සලා අපි කිව්වොත් එක තමන් ඊටවලදී ශිෂ්ටාචාර සම්පන්න වෙන්න, සිල්වන්ත වෙන්න ඕනේ, සීතල වෙන්න ඕනේ, නැත්නම් සීලවන්ත වෙන්න ඕනේ. ඉතින් ඒක නැත්නම් අපි මේ පාඩම් පන්තියට ගන්නෑ. පන්තියෙන් අයින් කරලා දාන්න. පාඩම් පන්තියට එන්නේ ඒ සීලවන්ත භාවය. ඉතින් ඒක තමයි ආරම්භක දේ. එහෙම නැත්නම් අපි තමන්ගේ ජීවිතේට නාත කරන දෙයක් සනාත කරන නැත්නම් සරණක් පිහිටක් අවශ්‍ය වෙනවනම් තමන් අනිවාර්යයෙන්ම සීලෙන් අනුග්‍රහ කරන්න ඕන. අපිට ඕන තරම් ඉන්න පුළුවන් මේ ජීවිතේ සීලවන්ත නැතුව ওই කාටවත් බලකන්න බෑ. සීලවන්ත ඕනේ නම් වෙන්න ඕන නම් ඒත් අපිට කරන්න පුළුවන්. අන්නේ දෙක ඒ විකල්ප දෙකම තියෙන සතා මනුෂයා. තිරිසනුන්ට එහෙම විකල්ප නැහැ. ඒගොල්ලන්ට මේ සීලවන්ත වෙනවා සීලවන්ත වෙන්නේ නැහැ කියන විකල්පයක් නැහැ. මොකද සමහර විටක තාමත්ම ගැඹුරින් හොයලා බැලුවොත් මහ බෝසතාණන් වහන්සේ තිරිසන් උපදිච්ච ආත්මවල මොකද්ද යම් යම් සිල්පද රැකලා තියෙන ගතියක් පේන්න තියෙනවා. නමුත් ඒක බොහොම අමාරුයි පොදු ජන විඥාණය දාලා බලන්න. මොකද මිනිස්යන් අතර විශිෂ්ටාචාර වීම කියන එක එක එක සංස්කෘත අනුව සංස්කෘතින් අනුව නම් කරලා තිනවා බෞද්ධ ශිෂ්ටාචාරය අනුව ශිෂ්ටාචාර වෙනවා කියලා කියන්නේ සීලවන්ත වෙනවා. ඒක තමයි පළවෙනි එක. ඊට පස්සේ දෙක සුතතරෝ සුතසන්නිචයෝ. ඒකේ නා ඊට පස්සේ මේ ਸਰවචන් වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍යාන් විසින් දේශනා කරන ලද ධර්මය ඇසු විරූ පිරූ ඇසු විරූ තැන් ඇති කෙනෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් සුත්තමේ ඥානෙ තියෙන්න ඕන. නැත්නම් පොතේ දැනුම තියෙන්න ඕන. එහෙම නැත්නම් බණ අහන්න ඕනේ සිංහලෙන් කියනවා. ඉතින් ඒ දෙක නාත කරන ධර්ම දෙකක්. එතකොට ඒකේ නා යොමු වෙනවා සසරණ සනාත තැනකට. මේවා නැත්නම් අපි අසරණයි අනාතයි කියලා අපිට සාමාන්‍ය හිතා ගන්න පුළුවන්. අන්නේ මූලික අඳුන දුන්න දීම් තුනට පස්සේ ද තුන්වෙනි එක තියෙනවා පුණජ පරං ආවුසෝ බිකු කල්යාණ මිත්‍රෝ හොති කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ තුන්වෙනි එක තමයි ඒ ගමනට කල්යාණ මිත්‍රෙක් කල්යාණ සහායකෙක් තමන්ට ලැබෙන එක. ඉතින් ඒක ඉබේ ලැබෙන දෙයක්ද නැත්නම් මේ යෝගාවචරය හොයාගත ආයතු එකක්ද කියන එක නැත්නම් එහෙම හිව්වට හැමදාම හම්බ වෙයිද කියන එක බරපතල ප්‍රශ්නයක්. ඉතින් ඒ කල්යාණ සහායකෙක් කල්යාණ මිත්‍රයෙක් කල්යාණ සම්පවංක ගතිය තියෙන්නේ බුද්ධ ශාසනයක් තියෙන කාලේ විතරයි. ඉතින් ඒ නිසා ඒ ලද බුද්ධ බුද්ධෝත්පාද කාලයේ අපි ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය සොයාගත්තේ නැත්නම් ඒ අසරණ අනාථ භාවයේ සිද්ධ වෙනවා. ඉතින් මේකෙදිත් පේන්න තියෙනවා ඒ සාමාන්‍ය පෘථජ්ජනයත් අතර මහබෝසතාණන් වහන්සේ ඉපදිච්ච ජීවිතය හැම මනුස්සාත්ම භාවයකදීම මේක හොයාගෙන ගිහිල්ලා තියෙනවා. Taman මොන දේ කැප කරලා හෝ කල්යාණ මිත්‍ර ආශ්‍රයයට ඕනම දෙයක් කැප කරනවා ඒ සඳහා. ඒ ගතිය මහබෝසතාණන් වහන්සේ ළඟ තිබිලා තියෙනවා. නමුත් අනික් අයට චෝ මේ චෝදනා පත්‍රයක් තියෙනවා දැන් කාලේ කල්යාණ මිත්‍රෝ නැහැ. ඒක නිසා අපිට ඇසුරු කරන්න වෙලා තියෙන පිස්සෝ පියාට්ටෝ ඒක නිසා ඉතින් අපි මොනව කරන්නද? සුපර් මාකට් එකට ගිහිල්ලා බැලුවත් කල්යාණ මිත්‍රෝ නැහැ. එහෙම නැත්නම් පාර්ලිමේන්තු එකට ගිහිල්ලා බැලුවත් ඒකේ පේන්න නැහැ. එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා බැලුවත් ඒකේ පේන්න නැහැ. කිසිම ආයතනයක පේන්න නැහැ. ඒ නිසා ඉතින් මොකද කරන්නේ? ඒ නිසා අපි ඔය ඊගාවට ඉන්න මැට් එකක් අල්ලගෙන පිට් එකක් අල්ලගෙන පිහාට් එකක් අල්ලගෙන වැඩ කරගෙන යනවා. ඉතින් ඒක මේ අර බොහම බෝසතාණන් වහන්සේ සහ අනිකුත් පුතත්ජනයන් අතර තියෙන වෙනසක් පෘථජනයට කියන්න කරුණු ගොඩක් තියෙනවා. ලෝකේ එන්නේ එන්නේ එන්නේ සත්පුරුෂ භාවය නැති වෙනවා. කල්යාණ මිත්‍රත්වේ නැති වෙනවා. නියම මිනිස්සයා කියන සතා නැති වෙලා දැන් තියෙනවා. ඉතින් ඒ චෝදනාවෙන් කියනවා ඊගාවට කරන්න තියෙන දේ තමයි කරන්නේ හැම කෙනා. නමුත් මෙතන කියනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ තමන් කල්යාණ මිත්‍ර ඇසුර කල්යාණ මිත්‍රගේ සහායකෙක් වශයෙන් හෝ සම්බන්ධ වෙලා ඒ පැත්තට නැමියාව තියෙන ගතිය සසරන ගතියක් සනාද ගතියක් වෙන්නයි කියලා. ඉතින් එතකොට ඒ මේ උරස්පරස් එහෙම නැත්නම් මේ අරියාදුවට පිටලා තියෙන මේ කාරණාවේදී කෙනෙක් කොහොමද මේ සනාත භාවය ඇති කරන්නේ කෙනෙක් කොහොමද කල්යාණ මිත්‍රෙක් හොයාගන්නේ කෙනෙක් කොහොමද මේ පැත්තට යොමු වෙන්නේ කියන කාරණාවේදී ඒ බුරුමේ මං හිටපු කාලේ පන්දි ස්වාමීන් වහන්සේ මතක් කරලා කියනවා කෙනෙක් Tamanට මිත්‍ර වෙලා නැත්නම් එයාට කවදාහක්වත් කල්යාණ මිත්‍රෙක් හම්බෙන්නේ නැහැ කියලා. Tamanට Taman මිත්‍ර වෙලා Tamanට Taman සත්‍ය වෙනකොට නැත්නම් අවංක වෙනකොට ඒක න අනිවාර්යම කල්යාණ මිත්‍ර ලබනවා. යම් කිසි කෙනෙක් දැනට චෝදනා කරනවා නම් කල්‍යාණ මිත්‍ය කාශ්‍යකෙනෙකු හොඳයි ඒක නාත කරන ධර්මයක් නමුත් පත්‍රේ දාලවත් හොයාගන්න බෑ කියලා ඒ කෙනා අනිවාර්යයෙන්ම Tamanට වෛර කරන කෙනෙක්. ඒ කෙනා කවදාකවත් අහිංසක කෙනෙක් නෙවෙයි. අහිංසක අවංක කෙනාට Tamanට තමයි මෛත්‍රී කරන එකනට කල්යාණ මිත්‍ර ඕන තරම් ඉන්නවා. ඉතින් ඒක නිසා ඒක මහා අපබ්‍රන්ථ තාලයකට පිටිටපු සම්බන්ධීකරණයක් තියෙනවා. Tamanට තමයි මෛත්‍රී කරන එකනට කල්යාණ මිත්‍රොත් ලැබෙනවා ගමන යනවා. ලෝකේ ඉන්නා තාක් මිනිස්සයා තමන්ට තමන් වෛර කරගන්න සත්තු ඉන්නේ. ඉතින් ඒ නිසා ඒ කෙනාට පැහැදිලි නිදහසට කාරණාවක් තියෙනවා. චීන කන්නඩියක් දාලා බැලුවත් කොහේ හෙව්වත් කල්යාණ මිත්‍රෝ නැහැ. ඉතින් ඒ නිසා කරන්න දෙයක් නැහැ කියලා. ඒතර පේන්න තියෙනවා ඒ කෙනා තමන් එක්ක වෛර කරන කෙනෙක්. තමන්ගේ වර්තමාන මොහොතට වෛර කරන කෙනෙකුට විතරයි කල්යාණ මිත්‍රෝ නැති චෝදනාව දාලා ඒ මගහැර යෑමක් සිද්ධ වෙන්නේ. ඒක නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ලබන්න ඉස්සෙල්ලා නැත්නම් මේ කල්යාණ මිත්‍ර මාතෘකාවට යොමු වෙන්න ඉස්සෙල්ලා තමන්ට තමන් අත්ත කුසලයේ අත්ත සිද්ධිය සකසා ගන්න කෙනෙක්ද නැත්නම් තමන් මේ ਸਰබලධාරි දෙවියන් වහන්සේ මාව කොට දායි එතන මතු වෙන මුතු වෙන මෛත්‍රී බුදුහාමරෝ මාව කොට දායි එහෙම නැත්නම් අපේ ආධ්‍යාත්මික ගුරුවරයා අපි කොට දායි අම්මා අප්පච්චි අපි කොට දායි කියලා හිතාගෙන ඉන්න කෙනා කල්යාර මිත්‍යා හොයන්න යන්නෙත් නෑ. එයා ඒක කොන්ත්‍රාත් ක්‍රමයට සල්ලි දෙන කෙනෙකුට කීයක් කර දීලා නිවන් යන්නයි කල්යාර මිත්‍යා හොයන්නයි ඔක්කොම බලාපොරොත්තු වෙනවා. අන්නේ විදිහට මේ මිනිස්යා තුල තියෙන පෞරුෂත්වය, මිනිස්යා තුල තිබිය යුතු පෞරුෂත්වය විනාශ කරන ක්‍රමයක් තමයි දැන් අපිට හැදිලා තියෙන්නේ. හැම වෙලාවෙම අපි බාහිරේ හොයනවා. මට කවුරු හරි දෙයිය දුන්න මං කෑවා වගේ කල්යාණ මිත්‍රෙක් ඇවිල්ලා මාව ගොඩ දායි කියලා. ඒක නිසරණ වනේ ඉනකොට හොඳටම පේනවා අයරිලා පැටව අම්මගේ බඩේ බැඳලා බැඳගෙන යන හැටි. ඉතින් ඒ නිසා බුදුජානසේ සඳහන් කරන රිලවි පැටි අරගෙන යන්න වගේ කවුරු හරි ඇවිල්ලා අපි නිවනට අරයයි කියලා අපි හොඳට කාලා බුදිය ගන්න. බුදියන් කියනවා කවුරු හරි ගෙනල්ලා මාව නිවනට ගෙනියයි. ඒ නිසා මම නිකන් දන් දීමේ කුදල කරපුවාම ඇති සාමාන්‍ය පින්කම් කරන හිටපන් දවසක යන්නේ නැතයි. රිලවි ඇවිල්ලා පැටි අරගෙන යනවා වගේ අම්මගේ බඩේ ඉල්ලිලා යනවා වගේ යන්න පුළුවන් මේ කියලා අපි හිතාන ඉන්නවා. නමුත් ඒකේ තියෙන ඒ ගමනේදී තියෙන එන අභියෝග ගමනේදී තියෙන ඒ බරසාරකම දකින්නකොට පේනවා එහෙම කවටත් කවුරක්වත් ගෙනියලා දෙපෙන්නන්න පුළුවන් නිවනක් නෙවෙයි මේක. තමා විසින් සපයාගත යුතුයි. තමා විසින් කරන ලද තකතිරුකම් වලටයි දුක ඇවිල්ලා තියෙන්නේ. තමන්ගේම තියෙන අවිද්‍යාවටයි තමන්ගේම තෘෂ්ණාවටයි ඊ අවිද්‍යාව තෘෂ්ණාව වෙන කෙනෙකුට අයින් කරන්න බෑ. ඒ නිසා සරුවචනාන්ති කැපි පෙනී හිටින්නේ නෑ ගැලුම්කාරයෙක් විදියට. විමුක්තිදායක විදිහට පෙනී හිටින්නේ නැහැ. අරුවචනසේ කණ්ණාඩිය මොනට අල්ලගෙන ඔබට මෙන්න මෙච්චර තකතිරුකම තියෙනවා. බලක මෙන්න මෙච්චර තෘෂ්ණාව තියෙනවා. ඒක තේරුම් ගත්තොත් නම් ගමනක් තියෙනවා. නෑ නෑ නෑ මයි ළඟ කිසිම අවිද්‍යාවක් නෑ මං ඇවිල්ලා සර්ව බලධාරී නැත්තම් මම සරුවඥයි සියල්ල දත් කියන කවුරු හරි ඉන්නවනම් ඒක නඩ කල්යාණ මිත්‍රෙක් හම්බෙන්නෙත් නෑ හොයන්නත් බෑ Tamanටත් Taman වෛර කරගන්නවා ඉතින් හේතුව කල්යාණ මිත්‍රයන් පැත්තට නෙමෙන්නෙත් නැහැ. යෝගේ මාළක දැන් තෘෂ්ණාවක් නැහැ මම ඔක්කොම අතහැරලා තියෙන්නේ කියලා පටන් ගන්නකොටම මේ වගේ බයිලා කතා කරන කට්ටියත් එක්ක කල්යාණ මිත්‍රයෙකුටත් උදව් කරන්න බෑ. ඉතින් ඒක නිසා හොඳට තේරුම් අරගන්න ඕනේ පිට කෙනෙක් මාවට මට ගලවන්න බෑ. පිට කෙනෙකුට මාව කෙලසන්නත් බෑ. පිට කෙනෙකුට මාව ගලවන්නත් බෑ. ඒ නිසා මාළඟ තියෙන මේ අඩුපාඩුකම් ටික කෙලස් කියලා පොදිය දකින්නකම් මට මාව කල්යාණ මිත්‍රෙක් වෙන්නෙත් නැහැ. ඉතින් අපේ ජීවිතය අද තියෙන මේ පව් අසාගෙන අපි මේ මවාපාන ලෝකයක් නේ තියෙන්නේ මේක. මහලන් කිසි වැරද්දක් නැහැ. මම බොහොම හොඳ කෙනෙක්. කියා ගන්න හදපු ශිෂ්ටාචාරයක් අද තියෙන්නේ. ඒ නිසා එක එකනාගේ පිට කසා ගන්න එක එකනා එක එකනා අපායට තල්ලු කරන ලෝකයක් තියෙන්නේ. ඉතින් කවුරු හරි මගේ තියෙන අඩුපාඩු ගන්නක හොයා ගන්න ඕනේ. මම මේක හදා ගන්න ඕනේ කියපු ගමන් කියනවා යා තනියම නිවන් දකින්න හදනවා පුද්ගලිකව මේ ආත්මార్థකාමී වෙන්න හදනවා. එහෙම බෑ අපිත් එක්ක ඉන්න පාද සමාජයේ අපිත් එක්ක ඉඳලා කරන්න පාද හෝම් පැත්තකට ලගිලා කරන්න පුළුවන්ද කියලා ඒ අපිට දානවා ස්ක්‍රූ බෝල්ස් ඔය වැඩේට ගිය ගමන්. ඉතින් ඒකට පෞරුෂත්වයක් නැති කෙනා හිතන ඔව් ඔව් ඔව් එහෙම තනියම නිවන් දැකලා බෑ. කට්ටියත් එක්ක ඉඳලා ඉන්න ඕනේ කියලා අපි මේ ඇඟට නොදැනි සමාජශීලී වෙනවා. සමාජශීලී වුණාට පස්සේ ඒ තමයි ළඟ තියෙන මොනම ගුණයක් අරකින්න බෑ සමාජශීලී වෙලා. ඒක නිකන් මේ ඇහිදල් කූඩයක් වගේ පුරවන්න බැරි දෙයක්. ඉතින් සා තමන්ට තමන් මිත්‍ර වීම හරහා කල්යාණ මිත්‍රෝ හෝති කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ කියලා යම් කිසි වෙලාවක මේ තමන්ට තමන් මිත්‍ර වෙන්න ඕනේ. එහෙම නැත්නම් අර්ථ කුසලයේ සලස ගන්න ඕනේ. අර්ථ සිද්ධිය සලස ගන්න ඕනේ කියන එක කොයි වෙලාවේ කාට කොයි ප්‍රමාණයෙන් සිද්ධ වෙයිද කියලා මොනම හේතුවකින්වත් කල්ලාතෝ කියන්න බෑ. ඉතින් ඒක අහම්බයක් නිසා කාට හරි කල්යාණ මිත්‍රෙක් ලැබුණාද නොලැබුණාද Taman තමන්ට කල්යාණ මිත්‍රෙක් නැද්ද කියන එක කාටවත් චෝදනා කරන්න බෑ. එනිසා අපි ඒක විවෘතව තියානින්න ඕනේ. මම නම් කල්යාණ මිත්‍රෙක් ඇසුරු කරන කෙනෙක් අර කට්ටියට නෑ ඒ නිසා මම උසස් කියාගන්න කිසිම ඉඩක් මේ සමාජ පද්ධතිය තුළ නෑ. ඒ නිසා කර්ණීමිත සූත්‍රය බෞද්ධ අතර බොහොම ප්‍රසිද්ධ සූත්‍රයක්. තුන් සූත්‍රේ කරණීයං අත්ත කුසලේන Tamanට අර්ථ කුසලයේ කරන්නා වූ කරන්නා කෙනා විසින් කියන එක අපි කරණීය මෙත්ත කුසලේ නෑ කියලා හදාගන්න. ඊට පස්සේ කියනවා කරණීය මෙත්ත සූත්‍රය කියලා අපි ඔකට කියන්නේ. නමත් අපිට ගැළපෙන්නේ නැති විදිහට තියෙනවා කරණීයන් අත්ත කුසලේන කියන එක තමයි කතාවේ තියෙන්නේ. දැන් මෙත්ත සූත්‍රය කියලා ඔකට නමක් දාගෙන තියෙනවා. යන්තං සම්තම් පදං අභිසමෙච්ච. Tamanට Tamanගේ අර්ථ කුසලයේ කරන යම් මේ සාන්ත සුන්දර පදයකට නැමිච්ච කෙනා මෙන්න මේ ටික කරපල්ලා කියලා තමයි බුදුහාමුදුරු දීලා තියෙන්නේ. දැන් අපි ඒකට මෛත්‍රී භාවනා කියලා දාගෙන මෛත්‍රියට කියන්නේ අනුන්ට සීනි කිරණ සූත්‍රයක් හදාගෙන තියෙනවා මේකේ. ඒ තමන්ගේ අත්ත කුසලයේ සහ අර්ථ සිද්ධිය සකසා ගැනීම මුල් කරගත්ත සූත්‍රය ඇත්තට මේක ගරු කරන જાතියක් වශයෙන් අපි හතුට වෙන්න ඕන. ඒ තුන් සූත්‍රයට අපි දාගෙන තියෙනවා. නමුත් මේ අර්ථ දෙන්නේ කොහොමද? කරණීය මෙත්ත සූත්‍රය කියලා. ඒ තියෙන්නේ කරණියන් අත්ත කුසලයේ කියන එක. යම්තන් සම්තම් පදං අභිතමෙච්චේ බුදුරජාණන් වහන්සේ විසින් කියලා දේ සාන්ත සුන්දර පදයට ළඟා වීමට අර්ථ කුසලයේ කරන්නා විසින් සක්කෝ හැකි සංඥාව පහල කරගන්න ඕන. කවගේවත් තරණ පැතුවොත් විනාසයි. අනුන්ගේ සරණ පැතුවොත් විනාසයි. නිසා තමන්ට තමන් සරණයි කියන එක අද කිසිම සාස්ත්‍රික උගන්වන්නේ නැහැ. උගන්වන්නේ මේ මේ දේවල් තිබුණොත් ඔබ දිනු මේ දේවල් දැක නැතුව බෑ. කවදාකවත් කියන්නේ මේ manussත්ත්ව ප්‍රතිලාභේ වටිනාකමක් මේ කියන කිසිම ශිල්පයක කවදාහකවත් කියන්නේ නැහැ ක්ෂණ සම්පත්තිය මේ තියෙන ශිල්පයක. කියන්නේ ක්ෂණ සම්පත්තිය හෙට එන්නේ. අද අමුඩ ගහපියව. අද මයිල් බාලා කාගෙන ලෑස්තිලා හිටපල්ලා හෙට එන ආත්ත කුසලයට. එහෙම නැත්නම් හෙට එන ක්ෂණ සම්පත්තියට කියලා ඉතින් ඔක්කොම හෙට එනකම් බලාගෙන ඉන්නවා. හැමදාම ඉන්නේ පුදුම තැවීමක පුදුම දැවීමක මේ බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙන්නේ. මේ manussත්ත්ව ප්‍රතිලාභය ලැබිලා තියෙන්නේ. ක්ෂණ සම්පත්‍යයි උපය ගන්න ඕන ඒක තියෙන දේ කියන එක පෙන්වන්න ගියොත් අද මේ ලෝකෙ තියෙන মালටි බිලියන් එක කම්පැනියක්වත් කරන්න බෑ. মালටි ජාතික කම්පැනි එකකටවත් ඉන්න බෑ. ඒගොල්ලෝ ඔක්කොම දෙඤ්ඤන් සල්ලි වලට හෙට හෙට සැප දෙන්න තමයි සල්සුම හදලා තියෙන්නේ. ඉතින් අපි මේ පැත්තට යන්න යන්න තමන් තමන්ට වෛරක්කාරයක් වෙනවා. මගේ ගැලවෙම තියෙන්නේ අසවලාතේ. පිරිමි හිතාන ඉන්නවා බෙට හාෆ් එක ගෑණියක් කියලා. ගෑණි හිතාන ඉන්නවා මේ හොඳ කැහැල්ල පිරිමියා ගාව තියෙන කියලා. ඉතින් මේ දෙන්න කොයි වෙලාවෙත් එකිනෙකා කෙරේ ආකර්ෂණයක් තියෙනවා. මේ දෙන්නට ස්වාධීන මේ වැඩේ කරන්න පුළුවන් කියන Brahmacharya පින්නනේ එකම ආගම මේ ආගම කියන ඕන ආගම කියන්නේ වෙන එකක් කියනවා වෙන එකක් කියනවා. මොකද එහෙව් එකේ අර මොකද වෙලා තියෙන්නේ? අපි හැම වෙලාවෙම බෙට හාෆ් එක අවුට්සයිඩ් කියලානේ හිතන්නේ. ඒ වෙනතන අපිට හොඳ වෙලාව හෙට එන්නේ කියලා. මේ මේ චින්තනයම අපි කල්යාණ මිත්‍රෝ ඈත් කරන මම මගේ කල්යාණ මිත්‍යා කියන අදහසට උරස් වෙලා තියෙනවා. මේක මේ එක්කෙනෙකුගේ දෝෂයක් නෙමෙයි. සමාජගත විඥානයක් પરම්පරාගතව අපිට ආපු එකක්. හැම වෙලාවෙම හිතනවා හොඳ වෙලා වෙන්නේ හෙට. එහෙම නැත්නම් හොඳ වෙලාව ගිහිල්ලා. මේ එන්නේ මේ විදිහේ කතාවක මේ වර්තමාන මොහොත තමයි හොඳම චිත්තක්ෂණය. මෙතන තමයි හොඳම තැන ඒක තියෙන මන් ළඟ කියලා කිව්වොත් මම දැන් මෙතන කියලා කිසිම දාසක විකිනේ නැහැ. ඒක නිකන් හම්බෙච්ච දෙයක්. ඒකට මිත්‍ර වෙන්න දන්නේ නැත්නම් තමන්ට කවදාකවත් තමන් මිත්‍ර වෙන්නේ නැහැ. මේ ලෝකේ තියෙන নানা ආකාර කෝලං විචිත්‍ර දිහා බලනද තමන් තමන්ට අගය කරනවා මිත්‍ර වෙනවා නම් රූපලාවන්‍යයක් තියෙන්න පුළුවන්. කිසිම තැනක තියෙන්න පුළුවන්ද මේක මේ ආලවට්ටම් දාන ගතියක්. Tamanට තමන් ප්‍රිය නම්. අද ලෝකෙ තියෙන පළවෙනිම ආණ්ඩු පෙරලන ශක්තිය තමයි ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි. මොකද හැම එකම කැමති මේට වැඩි අංගලක් ඉස් කරලා දෙනවනම් ඕනේ ගාණක් ගෙවනවා. අර කෑල්ල පොම්බලා දෙනවනම් මේ කෑල්ල හදලා දෙනවනම් විලි ලැජ්ජ නැතුව කියනවා ඉතින් අර ත්‍රී වීලර් එක ලියලා දෙනවා කෙල්ලෝ ඇත්තටම සුන්දර නම් මොකටද මෙච්චර බියුටි පාර්ලර් කියලා අහලා තියෙන්නේ. හන්දියක් හන්දියක් ගන්න. ඉතර තිබුණේ නෑනේ ඔහම දෙයක්. මෙච්චර ගෑනු ලස්සන නම් ඇත්තටම බියුටි පාර්ලර් මොකටද? ඒ තරම් තමන්ගේ ශරීරය වෛර කරනවානේ. ලතු ගාලා අම්බලා කැටයන් කරලා ඇත්තටම කියනවා නම් ගෑනුවගේ කෙරුවක් කවන්න මේ කොල්ල කරන්න පටන් ගත්තට පස්සේ වහ කාලා නැහින්ද හිතෙනවා. මුත් ඒක වඩුගමනය කරනවා. ඒ තරමටම මේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක අපිට දාන දෙමිල්ල මේට වැඩි අපි ලස්සන කරලා දෙන්නම් ඉච්චර වෙන මොකක්වත් කියන්නේ මේකට කියන්නේ රූපප්පමාන කියලා. බුදුජානනාංශය සඳහන් කළා තියෙනවා ලෝකේ ප්‍රමාණ ගණ ධර්ම හතරක් තියෙනවා. එක තමයි රූප ප්‍රමාණය. ඒක නිසා අපි අනුගමනය කරන සත්පුරුෂයා නෙවෙයි ලස්සන කෙනා. එහෙම නැත්නම් මම ලස්සන වෙන්න හදනවා. ඒ අනුවම ලස්සන අය අතර කෙනෙක් වෙන්න හදනවා මිසක්කා මම සත්පුරුෂයෙක් වෙන්න හදනවා. කල්යාණ මිත්‍රයෙක් වෙන්න හදනවා මටම. ඊට පස්සේ කල්යාණ මිත්‍රයන් අතර මම සහාය හොයනවා අනුගමනය කරනවා කියන එකක් ඉදිරිපත් වුණොත් එවැනි ඉදිරිපත් වෙච්ච જાතියක් ඉන්න රටක විවස්ථාව කොහොම හිටියේද? එහෙම අධිකරණයක් නම් අධිකරණ නීතිය කොහොම හිටියද? එහෙම ආර්ථිකයක් තියෙනවා නම් ලෝක ආර්ථිකය කොහොම හිටියද? එහෙම සමාජ ධර්මයක් තියෙනවා නම් සමාජය කොහොම හිටියද? ඒ තරම් මේ පැහැදිලිව මේක තියේදී අන්ධ භූතව මේක දිගේ යනහැරි බලනකොට එකක් අපිට ධර්ම දේශනාවෙන් මතු කර ගන්න පුළුවන් අපි නැත්නම් මම මට කොච්චර වෛර කර ගන්නවද එහෙ නැත්නම් මම උත්තම පුරුෂයෙක් නැත්නම් manussත්පත් ලාභෙ ලැබිච්ච කෙනෙක් මට ක්ෂණ සම්පත්තිය තියෙනවා ඒක සඳහා මට පිටි මොකක්වත් අවශ්‍ය කරන්නේ මම ඒකට කොච්චර ඉඳලා ගත කරනවා යම් වෙලාවක යම් කෙනෙක් ඉන්නේ වර්තමාන මොහොතට එන බිලා මේ මම දැන් මෙතන ඉන්න එක තමයි ලොකුම කුසලය ඒ චිත්තක්ෂණේ මම දැන් මෙතන ඉන්නවා කියන චිත්තක්ෂණේ මම සක්විත රජ කෙනෙකුටත් වැඩිය ලොකුයි මුළු ලෝකෙම ජයගත්ත කෙනෙක් නමුත් අපි ඒක පාගාගෙන නැහැ ඒක ඉක්මවල අඩිය තියෙන වෙලාව කොච්චරද කියලා බැලුවොත් ඔන්න තමයි තේරුම් ගන්න පුළුවන් වෙයි මම කොච්චරක් මට මිත්‍රද මම වෛර කරනවාද කියලා. කාට ඔක්කත් මේක දාන්න නම් යන්න එපා. ඒක භයානක දෙයක්. කිසිම කෙනෙකුට අනුන්ට දාන්න එපා. මේක එතකොට අපි නිකන් වසලෙක් වවටපත් වෙනවා. නමුත් තමන්ට තමන් දාගන්න පුළුවන්. මම දවසේ කොච්චර වෙලාවක් තමයිගේ විශේෂයෙන්ම භාවනා වැඩමුළුවක ඉන්න වෙලාවක් කියලා. එතෙන් භාවනා වැඩමුළු පරියන්කක ඉන්න වෙලාවක් කියලා. කොච්චර වෙලාවක් මට පුළුවන්ද මම දැන් මෙතන කියන තැන තියාගෙන ඒ තියෙද්දි එක දැනගෙන තියෙද්දිත් මගේ මේ කඩප්පුලි නොකෑමනා දහ වතුරා හිත කොච්චර පිටපයින් ආද කියලා. ඉතින් ඒකල්ලා අපි කියනවා අපි ඔයගොල්ලෝ ගොඩ ගන්න හොඳ කල්යාණ මිත්‍රයෝ ලෝකේ නැහැ. ඒක නිසා අපි ඉතින් මොනව කරන්නද අපිට තනියම කරන්න බෑ කියලා. ඇත්තටම කල්යාණ මිත්‍රෙක් නැතුව බෑ තමයි. නමුත් ඒක සුදුසුකමක් තියෙන්න eBay. ඒ සුදුසුකම තමයි Taman මේ මේ මොහොත විතර ලස්සන මොහොතක්. මේ මොහොත විතර කුසල උපදාන්න පුළුවන් මොහොතක් සම්පත්‍ති කර අවස්ථාවක් වෙන ඇත්තේ. ඒක නිසා කියනවා දුර්ලභාඛන සම්පත්‍ති කිය. මේ ක්ෂණ සම්පත්‍ති දුර්ලභයි. තත්ත විවේකෝ විපත්‍ති. ඒ ක්ෂණ සම්පත්‍තියේ පෙන්කෙලින්න ගත්තොත් ඒකේ ආටම විපත්‍යක් වෙනවා. දුර්ලභාඛන සම්පatti තත්ත විවේකෝ විපatti. ඉතින් අපි මේ විවේක මේ විවේක කියලා කියන්නේ මේ විනෝදෙට ක්‍රම හදනවයි කියලා කියන්නේ. අනිවාර්යයෙන්ම වර්තමාන මොහොතට වසුරු හෙල්ලනවා. අද තියෙන මේ ක්‍රමයේ හරහා එතකොට වෙන්නේ මොකද්ද? කල්යාණ මිත්‍රෝ කොහොමඩක්වත් ඈත් වෙනවා. Tamanට තමයි හෙට දෙඤ්ඤං ඊයේ හොඳයි කියන කතාව මිසක් වර්තමාන මොහොතේ තේරුම් ගන්න බෑ. ඉතින් ඒක නිසා මේ මේ කල්යාණ මිත්‍රත්වයේ කල්යාණ සහායකත්වයේ කල්යාණයට සම්පවංක ගතිය පෙන්නනම සූත්‍ර සාධක සූත්‍රයක් වශයෙන් පෙන්වන්න පුළුවන් ਸਰවචනාංශයේ ඒ අවිජ්ජා සූත්‍රය බුදුසසුනේ පෙන්නනවා මේ පුබ්බා භික්කවේ කෝටිනා පඤ්ඤායති අවිජ්ජාය මාන්නේ මේ මනුස්සයන් තුළ තියෙන අවිද්‍යාවේ පෙර කෙලවර මටවත් පේන්නේ නැහැ කියලා. බුදු ඇහැටවත් හිතා ගන්න බෑ කොහෙන්ද මේ මෝඩකම මේ තකතිරුකම් පටන් ගත්තේ කියලා. නමුත් මේ අවිද්‍යාවත් අනන්තනේ පටිච්ච සමුප්පන්නව ඒකට ආහාර නොදුන්නොත් ඒකට පොහොර නොදුන්නොත් ඒක නතර කරන්න හැටනම් මට තේරෙනවා. අවිද්‍යාවට හොර නොදී ආහාර නොදී නැත කරන්නට මට තේරෙන හැබැයි මේකේ කොහොම පටන් ගත්තද කියලා පූර්ව කෙලවර හිතන්න යන්න එපා හිතුවොත් උම්මත්තක වෙනවා කිය. ඒකට හිතන්න ගියොත් පිස්සු හැදෙනවා කිය. අන්න ඒක පෙන්නලා අන්තිමටම සඳහන් කරලා තියෙනවා මේ සියලු අවිද්‍යාවට මුල වෙලා තියෙන්නේ අසසේවනාච බාලාන. අසත්පුරුෂයන්ගේ සංසේවනය. අපි මේ අද අද අපි මේ පත්ලා ඉන්න තත්ත්වයට ප්‍රධානම හේතුව අසත්පුරුෂ සංසේවනේ. ඒක කාල් මාක්ස් තුමා කිව්වේ කොහොමද? ස්වභාවයෙන් මිනිස්සයා හොඳයි. මිනිස්සයා අද ඉන්න මේ නපුරටපත් වෙලා තියෙන පන්ති සතන කියලා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මිනිස්සයා ස්වභාවයෙන් හොඳයි. පබස්සරම් මිදම් බික්වේ චිත්තං ආගන්තුකේ උපක්ලිට්ඨේ උපක්ලිට්ඨං. පිටින් ආගන්තෝ පැමිණිච්ච උපක්ලේශයන්ගෙන් මේක කෙලසිලා තියෙනවා නැත්නම් අපේ හිත කොහොමද ප්‍රභාසර හිතක් තියෙන්නේ. ඒ ප්‍රභාසර හිත ආදමේ තරමට කෙලසිලා තියෙන්නේ ඇලි ගලි වාසය කරපුවායක තියෙන කෙලස්. ඇසුරු කරපුවායක තියෙන කෙලස්. ඒක හැබැයි ලොකු නෑ පුංචි. නමුත් ඒක විනිවිදලා අපිට ස්වභාවයේ සුන්දරත්වය අපි දැක් ගන්න බැරි නිසා අපිත් හිතනවා අපිත් කක්ක කියලා. නමුත් ඒ අවිද්‍යා සූත්‍රයේ අනිත් පැත්ත හරවලා පෙන්නන බුදුජානනාන්තේ මේ ඇසුරු කරන්නගේ තියෙන සහායකයාගේ තියෙන නපුර කොච්චරද කියනවනම් ඒකින් අපි කෙලවරක් නොදන්නා වූ අවිද්‍යාව දක්වම මීහරකෙක් නාශරණුවක් දාගෙන වගේ ඇදගෙන යනවා. මේක ඥාණයෙන් තේරුම් අරගෙන එහෙම නැත්නම් නාත කරන ධර්මයක් විදිහට තේරුම් අරගෙන බහුකාර්ය ධර්මයක් විදිහට තේරුම් අරගෙන යම් කිසි වෙලාවක යම් කිසි කෙනෙකුට පුළුවන් නම් සත්පුරුෂ සංසේවනේ පතන්න. මේ සියලුම දේවල් වලට වැඩිය වටිනාම දේ සත්පුරුෂ සංසේවනයයි. ඒකෙන් තමයි අපි ඒක අසත්පුරුෂ සංසේවනේ නිසායි අපි අද මේ අද තියෙන තත්ත්වයටපත් වෙලා තියෙන්නේ ජාලයේ පැටලලා තියෙන අවුල කෙලවර හොයන්න බෑ. ඒ නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් වුණා නම් තමන්ට තමන් මිත්‍ර වෙලා ඒ වගේම තමන්ට තමන් මිත්‍රත්වය ගැන කතා කරන උදව් කරන කල්යාණ මිත්‍රයෙක් සම්බන්ධ වෙන්න සම්පාත වෙන්න ඒ පරිපූර්ණත්වයේ ලැබෙනවත් එක්කම සත්පුරුෂ සංසයනේ ලැබෙනවත් එක්කම එයාට ඊටාම දුෂ්කර අපි ඉතිස්සර ඊයේ කතා කර පිටේ සද්ධර්ම ශ්‍රවණේ ලැබෙන්න පටන් ගන්නවා. සත්පුරුෂ සංසේවනේ සම්පූර්ණ වෙනවත් එක්කම ඒක අනිවාර්යයෙන්ම ඒ කෙනාට දැනෙන්නේ මිත්‍රෙක් සහායකෙක් ලැබුණා වගේම මිත්‍ෙක් නාහබු ධර්මයක් අහන්න ලැබෙනවා. එහෙම නැත්නම් සද්ධර්මයේ අහඬ සකස් වෙනවා. එතකොට ධර්ම પરම්පරාවක් පටන් ගන්නවා. මේක නිකන් සේවනූරකට ගිනි තිබ්බා වගේ. ගිනි තිබ්බ ගමන් සත්පුරුෂ සංචයනේ අනිවාර්යයෙන්ම ගිහිලා දානවා සද්ධර්ම ශ්‍රවණයට. ඒ සද්ධර්ම ශ්‍රවණයට යනකොටම ඒ කෙනාට එක්කෝ ඒ සත්පුරුෂයා විසෙයි එතන මේ සද්ධර්මය විසෙයි එහෙම නැත්නම් ඒ සද්ධර්මයේ හැසිරෙන අනෙකුත් සංඝයා විශ්ේ පුදුමාකාර සද්ධාාවක් එන්න පටන් ගන්නවා. සද්ධාවේ ඉන්නේ වැඩක් කරන්න පුළුවන් සද්ධාවයකට අපි කියන්නේ කුසල ඡන්දේ කියලා. එන්නේ සද්ධා සත්පුරුෂ සංසේවණයෙන් සහ සද්ධාත්ම ශ්‍රවණයෙන්. එහෙම නැතුව සද්ධාවක් තියෙනවා. සත්පුරුෂ සංසේවණයෙන් තොරව සද්ධාර්ම ශ්‍රවණයේ තියෙන සද්ධාවක් තියෙනවා කියන අමූලික සද්ධා කියලා ප්‍රසාද සද්ධා කියලා. ඒක කිසිම මුල් බැසගත්තු සද්ධාාවක් නෙවෙයි නිකන් ඔය පාසි වතුර උඩ පාවෙන්න වගේ සද්ධාවක් තියෙනවා. ඒ අනුව හෝ අපි ගිහිලා සත්පුරුෂයා දැකලා සද්ධර්පේ අහලා ගියාට පස්සේ එනවා සද්ධාාවක් ඒක අර වගේ නිකන් හුලකට පාවෙන සද්ධාාවක් නෙවෙයි අමූලික සද්ධාාවක් නෙමෙයි ඒක මුල් බැහැගත්තු සද්ධාාවක් බාටපත් වෙනවා මොකද තමයි පේනවා සත්පුරුෂයෙක් එහෙම නැත්නම් කල්යාණ මිත්‍රෙක් මේක ක්‍රියාවත් කරනවා මුළු ලෝකෙම බෑ කියනවා මුළු ලෝකෙම මේ අන්ධ પરම්පරාවට යන්නම් වාලේ යද්දී කවුරු හරි මේක ක්‍රියාත්මක කරනවා දකිනකොට ඊට පස්සේ ඒ ක්‍රියාත්මක කරන මූල ධර්මය අපි ඒකට ප්‍රතිපදාව කියලා කියනවා. අන්නේ ප්‍රතිපදාව දකින්නට තියෙනවා ඇයි විනම් මට බැරි කියලා. අන්නේ එතකොට එන සද්ධාව ආරණේ ගන්න අයට ගත සද්ධාාවක් නෙවෙයි. ප්‍රසාද සද්ධාාවක් නෙවෙයි. අමුනික සද්ධාාවක් නෙවෙයි. මෙන්න මේ සද්ධාව යම් කිසි කෙනෙකුට පහළ වුණා නම් ඒ සද්ධාව කියන එක මම නැවතත් වර්ණනනවා. කරබැලීමේ ආසාව කුසල ඡන්දය. ආවා නම් එයාට තේරෙන්න පටන් අර ගන්නවා යම් දවසක නුනුවණින් කරපු දේ නුවණින් කිරීම. අයෝනිසෝ මනසිකාරයෙන් කරපු දේ යෝනිසෝ මනසිකාරයෙන් කරන්ඩ ඒ කෙනාට කවදාකවත් නැති උත්ප්‍රේරණයක් එන්න පටන් අර ගන්නවා. ඒ නිසා සද්ධාව පණපෙවිච්ච ගමන් සද්ධාව දල්වා ගත්ත ගමන් සද්ධාව ආඩ්‍ය වෙච්ච ගමන් එයාට තේරෙන්න පටන් ගන්නවා මම මෙතෙක් කල් කරපු වැඩවල තියෙන තකතිරුකමත් මේක මේ බොහොම ලස්සනට ඍජුව අවංකව අහිංසකව මේ බොහොම සරල සරල විදිහට මේක යෝනිසමස්කාරට දාන්න පුළුවන් අන්නේ සද්ධාව නිසා යම් කිසි කෙනෙකුට මේ වටවලල්ල යන්න ඕනේ මේ ඍජු මාර්ගයක් මේකේ තියෙනවායි කියලා යෝනිසමස්කාරයේ පහළ වුණා නම් ඒකට කියන නුවණින් සලකා බැලීම කියලා සාමාන්‍යයෙන් පොතේ මේ පරිවර්තන දෙන්නේ. නමුත් මේකට කටුකුරුන්දේ සාංශය දැම්මේ රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියලා මේ මිනිස්සු හිතන විදියට ගිහිල්ලා නම් කරන්න බෑ. මේකට යන්න ඕනේ against the grain. මිනිස්සයා හිතන තාලට මේ පොදු ජනතාව හිතන තාලට ගිහිල්ලා කරන්න බෑ. මම යන්න ඕනේ විප්ලවීය චින්තනයකට කියලා. ඉතින් මේ විප්ලවීය චින්තනය කියන එක ජම්මෙන් එන එකක්ද? එහෙම නැත්නම් කල්යාණ මිත්‍ර අසුරෙන් එන එකක්ද? නැත්නම් මේ විප්ලවීය චින්තනය කියන එක පුහුණු කරන්න පුළුවන් එකක්ද? නැත්නම් විප්ලවීය චින්තනය කියන එක කෙනෙක් මේ ඥානගතව ගෙනාප එකක්ද නැත්නම් කර්මානුරූපව ගෙනාප එකක්ද කියන එක අද උගත් ලෝකෙට කොහොමඩක්වත් විසඳගන්න බෑ. ඒක නිසා අපි කාටරි සත් කල්යාණ සත්පුරුෂයෙකුත් දීලා සද්ධර්ම ශ්‍රවණයක් දීලා සද්ධාව ඇති වුණත් තාම යෝනිසමංස්කාරයේ පහළ නොවී තියෙන ඉඩ තියෙනවා. නමුත් මේ කල්යාණ මිත්‍රත් හම්බෙලා සද්ධර්ම ශ්‍රවණයක් තිබිලා සද්ධාවත් ආවට පස්සේ 100ට යම් ප්‍රමාණයක පෙර නොවිචිත්ත ඒ විප්ලවීය චින්තනයක් එන්නේ තියෙනවා. ඉතින් මේක පිළිබඳව හොයලා බලනකොට මේ විප්ලවීය චින්තනය ආවේ ඒ මේ ආසන්න කාරණා දෙක තුන නිසා නැත්තම් ගිය ආත්මෙන් ගෙන ආපු ආකර්ෂණ ශක්තියක්ද පාරමිතා කුසලයක්ද කියන එක විසඳන්න බැරි දෙයක්. මේ අවිජ්ජා සූත්‍රයේ පෙන්වන විදිහෙන් නම් කල්ලි ඒකට ආසන්න කාරණා වෙන්නේ සල්යන සත්පුරුෂියත් සද්ධර්ම ශ්‍රවණය ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ ඕනම කෙනෙකුට වගේ යෝනිසමංස්කාරය පහළ වෙන්න ඉඩ තියෙනවා කියලා එහෙම හිතන්න යන්න එපා. එහෙම කියන්න බෑ. එහෙනම් බුදුරජාණන්සේ පහළ වෙච්ච වෙලාවේ මුළු ලෝකෙටම නිවන් දකින්න පුළුවන් වෙන්න ඕන. එහෙම එකක් නැහැ. ඒ තියෙන වෙලාවේදී නෙළුම උඩට ආවට ඒ වෙලාවට ඉර පෑවුවේ නැත්තම් නෙළුම් පිපෙන්නේ නැහැ. උඩට ආපමණින් නෙළුම් පිපෙන්නේ නැහැ. ඒක නිසා තේරුම් අර ගන්න ඕනේ කල්යාණ සද්දා කල්යාණ සත්පුරුෂ ඇතුළත් සද්ධර්ම ශ්‍රවණයත් සද්ධාවත් තිබුණට යෝනිසෝ මනසිකාරයේ අනිවාර්යෙන් පහළ වෙයි කියලා නීතියක් ඇත්තේ නැහැ. මෙතන පෙන්වන්නේ මේ රේකීය සරල රේකීය සම්බන්ධතාවයක්. ඒක බලන්න පුළුවන් තමන්ගේ ජීවිතයට හැරලා බලලා. මම කවදාද මේ වගේ වැඩක් කරන්න හිතපොම නැති ලෝකේ හිටපු කෙනෙක් මේ වගේ මට්ටමට එන්න මට කොහොමද මේ ධර්ම પરම්පරාව වැඩ කරේ කියලා බැලුවොත් පේනවා කවුරු හරි නායකාරයෙක් කවුරු හරි කල්යාණ මිත්‍රයෙක් කවුරු හරි සත්පුරුෂයෙක් අපිට මේකට හේතුපාදක වෙලා තියෙනවා. ඒ හේතුපාදක වුණාට පස්සේ ඒ පුද්ගලයා මේ පිටියේ ෆොටෝ එකක් අහගෙන බලන ඉඳලා විතරක් නෙවෙයි ඒ පුද්ගලයා කියන දේ ප්‍රතිපදාව අනුව බේනවා එනිසා කියන දේ කරන කරන දේ කියන කෙනෙක් කියලා. අන්න එතකොට එනවා මනුස්ස ගතියක්. මේක දෙයියෝ උඩ ඉඳලා අපිට දෙන ආශිර්වාදයක්වත් නැත්නම් මේ හීනෙන් හම්බෙන සුවදක්වත් නෙවෙයි. මේ මනුස්ස ලෝකේ කළ හැක්කක් කර බලන්න ආසාවක් එනවා. නැත්නම් කුසල ඡන්දයක් එනවා. ඒක කරගෙන කරගෙන යනකොට අපි කාටවත් ගහපා දෙන්න යනව නෙවෙයි. කාලානුරූපව ඔන්න අපිට තේරෙන්න පටන් ගන්නවා වෙනද වටවලල්ල යන වැඩ. බොහොම ඍජුව එහෙම නැත්නම් කියන්න පුළුවන් මේ එක එක නන అలවන්න පිනවන්න සම්පප්පලාව කතා කරපු මිනිස්සයා කෙලින් කතා කරන්න පටන් ගන්නවා. short and sweet. පුළුවන් නම් කපන් බැන්නම් කපන්. එච්චරයි. ආයේ මේ නලවන්න පිනවන්න කතාවක් බෑ. අපි මෙතෙක් කල් කෙරුවේ මොකද්ද? මේ පිස්සු පියාට නලවන්න මේ ප්‍රේම ගීත සජ්ජායනා කරනවා. මේ මම කියන්නේ සංනිවේදනයේ පැත්තේ කොයි එකෙත් ඔච්චරයි. අනුන් එක්ක කතා බතා කරලා මේ වැඩේ කරන්න පටන් අරගත්තොත් කවදාකවත් කෙලවරක් කරන්න බෑ. ඒ නිසා කියනවා කට්ටියක් එක්ක ගමනක් ගියොත් ගමනේ වේගය තීන්දුව කරන්නේ බැරිම එක. ඌට කොහොමඩක් කරන්න බෑ. අනික කට්ටියට හිමීට යන්න පුළුවන්. අරුවට ඊට වැඩිය යන්න බෑ. තනියම ගමනක් කරනොත් තමන්ගේ වේගයෙන් තමන්ගේ මට්ටම් තම්මට්ටම් ගියා. ආන්නේ පෞෂත්වය ආන්නේ ගතිය මේක මේ සමාජයට දෝෂ ආරෝපණය කරන ජන විඤ්ඤාණ දෝෂාකන කතාවක් නෙවෙයි. නමුත් මේ යෝනිසෝමනස්කාරයේ පහළ වුණාට පස්සේ ඒකට මේ ලෝකෙම තියෙන මේ අත්දැකීම් ටික දැකලා යෝනිසෝමනස්කාරය Tamanට පහළ වුණා නම් ඒක ක්‍රියාත්මක කරන්න අර මෙයාගෙන් අවසර ගන්න ඕන කම නැහැ. ගත්තොත් වෙන්නේ පසුබෑමක්. කවදාකවත් කාටවත් ඒකට අත දෙන්න සුදුසුකමකුත් නැහැ. දෙන්න දන්නෙත් නෑ. ඒ මිනිස්සු මේ බොරුව කරලා අපි රවට්ටන්න හදනව නෙවෙයි දන්නේ. එච්චරයි කියන්න තියෙන්නේ. දන්නේ. ඒ නිසා තමන් කරන්න. ඒ නිසා යම් දවසක මේ යෝනිසමංස්කාරයේ නැත්නම් නුවණින් සලකා බැලීම. නැත්නම් මේ රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියන විප්ලවීය චින්තනයේ ආවන දැන් සතුවචනanse කියනවා යාට සති සම්පජාඤ්ඤය ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් මේ සති සම්පජාඤ්ඤය වඩන්න හේතු වෙන පාදක වෙන කරුණු සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණේ සද්ධාව සහ යෝනිසුමංස්කාරය කියන මේ කාරණා ටික අපි දැන් ගෙවම් කරගෙන ආව පිරිසක් වශයෙන් අපි කල්පනා කරලා බැලුවොත් අපි දෙන්නේ එකතැනකින් පටන් ගන්නෑ. අපි පටන් ගන්න තියෙන්නේ සම්පූර්ණ වෙනස් මූලික தত্ত্বවලදී. ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා අපි එකතැනකට එන්න මේ ධර්ම પરම්පරාව ගැන පොඩ්ඩක් හිතන්න කොච්චර විප්ලවීය කොච්චර තීරණාත්මක කොච්චර වැදගත් සම්දිස්ථාන අපි පහු කරලා තියෙනවද කියලා. ඉතින් එතෙන්ට ආවට පස්සේ අපි දැන් මේ සති සම්පජාඤ්ඤේ යම් ප්‍රමාණයකට දන්නවයි කියන හිතක පදනමකින් එතෙන්ට ආවට පස්සේ සාරිපුත්‍ර සංසය ආය කතා කරලා කියනවා ආයෙත් කරන්ඩ කල්යාණ මිත්‍ර ආශ්‍රය දන්නේ. අර මුල් වෙච්ච කාරණාවම ආයෙත් සැරයක් අපිට පෙන්නලා දෙනවා. ඒ කියන්නේ සති සම්පජඤ්ඤේ වඩන තැන්ට යනකම් කල්යාණ මිත්‍ර ආශ්‍රේ සද්ධර්ම ශ්‍රවණය සද්ධාව යෝනිසමස්කාරය වගේ දේවල් ආවට එතනින් වැඩි ඉවර නෑ සතියෙන් සහ සම්පජඤ්ඤේ යුක්තව ඔච්චර කල් කල්යාණ මිත්‍ර හැමලා තියෙන සතිය සම්පජඤ්ඤේ නැතුව දැන් සති සම්පජඤ්ඤෙන් ආය කල්යාණ මිත්‍ර ඇසුර කරන්න කියනවා ඒ කියන්නේ අපිට නැවත සලකා බැලීමක් කරන්න වෙනවා එහෙම නැත්නම් කුසලතාවකින් යුක්තව සොයා බලන්න වෙනවා කොහොමද අපි මේ தත්ත්වයේදී ආය සලකා බලලා යම් හේයකින් යමෙක් ඇතුළු කිරීමෙන් අපිට අකුසල් වැඩෙනවනම් කුසලේ පමා වෙනවනම් ඒ කෙනාට නොදැනි ඒ කෙනාගෙන් අයින් වෙලා යමෙක් ඇසුරු කිරීමෙන් කුසලේ වැඩෙනවනම් අකුසලේ අයින් වෙනවනම් අන්නේ පැත්තට යෑමේ ඒ තමන්ගේ වාහනේ හරවා ගැනීමේ අයිතිය හැකියාව ප්‍රස්තාව සති සම්පජඤ්ඤයේ තියෙන කෙනාට අර සති සම්පජඤ්ඤයේ නැතුව පොට්ට ජාන්තිකට කලයන් මෙතෙක් හමුනට වැඩිය ලොකු අවස්ථාවක් තියෙනවා. මේකට කියනවා ධර්මයේ තියෙන ඕපනයික ගතිය කියලා. මුලින් මුලින් අපිට හම්බෙන කල්යාණ මිත්‍යයන්ට වඩා ඉස්සරහට යන්න යන්න ඊට වඩා තියුණු දැනුමකින් යුත් අත දෙන්න පුළුවන් කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. ඒ කියන්නේ අපේ වර්ධනයත් එක්කම පුද්ගලයාගේ ආධ්‍යාත්මික වර්ධනයත් එක්කම එයාට තේරෙන්න පටන් අර ගන්නවා ඉහළ ඉහළ මට්ටම් වල මිනිස්සු මේ සමාජයේ ජීවත් වෙනවා. අපි පහළ මට්ටමක හිටියට අපිට ඒක පේන්නේ නැහැ. ඉහළට ගියාට පස්සේ පේනවා. ඒකට නිදර්ශනයක් වශයෙන් කියනවා. ඒකටම නිදර්ශනයක් නන් නෙවෙයි. කියනවා මේ මිනිස්සයා කියන සතාට මේ රුක්ෂ දේවතාව, භූමාට දේවතාව පේන්නේ නැහැ. ඒගොල්ලෝ කොහෙත් වගේ ඉන්නවා පේන්නේ නැහැ. නමුත් රුක්ෂ දේවතාවුන්, බුම්මාට දේවතාවුන්ට මිනිස්සුත් පේනවා. රුක්ෂ දේවතාවත් පේනවා. බුම්මාට දෙයියොත් පේනවා. එතකොට මේ නමුත් ඒගොල්ලන්ට චාතුම් මහරජික දෙයියෝ පේන්නේ නැහැ. ඒ චාතුම් මහරජික දෙයියන්ට බුම්මාට දෙයියෝ දෙයියෝ මේ රුක්ෂ දේවතාවත් පේනවා, මිනිස්සුත් පේනවා. චාතුම් මහරජික දෙවියොත් පේනවා. නමුත් තාවතින්ස දෙයියෝ පේන්නේ තාවතින් සිතේ යන්න චාතුම් මහරජිකත් පේනවා රුක්ෂ දේවතාවත් පේනවා මිනිස්සුත් පේනවා තාවතින් සිත් පේනවා හැබැයි යාමේ ඉන දෙයියෝ පේන්නේ උඩට යන්න යන්න යන්න පල්ලෙහා පේනවා ඔත් උඩ බැලුවට පේන්නේ ඉතින් කට්ටිය කියනවා ඉන්නවනම් පේන්නේ පය අපට රුක්ෂ දේවතාවෝ ඉන්නවනම් එහෙම නැත්නම් භූමාට දෙයියෝ ඉන්නවනම් පේන්නේ පයි කියලා ඌට පේන්නේ මැට්ටට වෙන්නේ උගේ උගේ ඔළුව පොළොවට බර වෙලා තියෙන්නේ උඩට ගියා නම් එයාට මේ දෙකම පේන. උඩට යන්න යන්න යන්න පේන්න පටන් ගන්නවා බර්ඩ්ස් අයි view එකෙන් මේ ලෝකයේ ඒ ගුණවතුන් සිල්වතුන් කවදාකවත් හිකයක් නැහැ. අපි මෙතෙක් කල් ඇසුරු කරලා තියෙන්නේ කල්යාණ මිත්‍රෝ නෙමෙයි. අසත්පුරුෂයෝ, අසද්ධාත්මේ. ඒකට එයා හැම වෙලාවෙම පල්ලයට අදිනවා. ඒක ඒගොල්ලන්ගේ දෝෂේ නෙමෙයි. මගේ තියෙන මම තෝරන තේරිල්ල. ඒ නිසා මේ කල්යාණ අසත්පුරුෂ කොච්චර ලෝකේ හිටියත් මම ඒගොල්ලන්ට කුසල ඡන්දේ දෙන්නේ නැත්නම් මාව වටන්න බෑ. ඒ විතරක් නෙමෙයි අපි ඊට පස්සේ දවසක් ගිහිල්ලා මේ සති සම්පජඤ්ඤ මට්ටමට ගියාට පස්සේ පේන්න පටන් අර ගන්නවා. අපි කොතෙන්ද ප්ලග් උනේ කිය. අපි ප්ලග් වෙන තැන හිටිය තමයි අපිට කරන්ට් එක එන්නේ. අපිට ඒක පමා වෙලා හොඳට හිතලා බලලා කල්යාණ මිත්‍රෙක් ඇසුරු කිරීමේ ශක්තිය අපේ ආධ්‍යාත්මික ජීවිතය ඉහළට යන්න යන්න වඩා හොඳ කල්යාණ මිත්‍රයන් ලැබීමේ ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. නමුත් ඒත් කියනවා අර මුල් වෙච්ච කල්යාණ මිත්‍යා අමතක කරන්න එපයි කියලා. පොට්ට චාන්දකට අහුවෙච්ච කල්යාණ මිත්‍යා තමයි මේ වෙනස ඇති කරන්නේ. ඊට පස්සේ ලොකු ලොකු අතු අහුවෙනවා. එතකොට අර මූලික කල්යාණ මිත්‍යා අමතක කිරොත් අසත්පුරුසයි. ඒ මිත්‍රද්‍රෝහි. අර මුල් වෙච්චි හත හතර තේරෙන්නේ නැති වෙලාවේ අපිට මේ පාර පෙන්නපු අන්දේ ඉන්න මුලා වෙලා ඉන්න වෙලාවේ පාර පෙන්නපු කල්යාණ මිත්‍ර කද්දාකවත් අමතක කරන්න එපා. එතකොට මිත්‍රද්‍රෝහි වෙනවා. ඒ නිසා අපි දිගින් දිගටම කරන ගමන් ඊට වැඩිය හොඳ හොඳ කල්යාණ මිත්‍ර ලැබෙනකොට අපි ඒ පැත්තට ගැටීරු කරනවා අර ගෞරවය තියාගෙන. මෙන්න මේ ගුණය නෑ අද තියෙන අධ්‍යාපන ක්‍රමේ තා මොනවා හරි එක පුදුමාකාර මිත්‍රද්‍රෝහි. අපි ලොකු ලොකු කට්ටිය හම්බ වෙනකොට පොඩි පොඩි කට්ටිය අමතක කරනවා. ඉතින් එතකොට සහ ගන්නවා. යන්න බෑ ඉස්සරහට යන්න බෑ. ඒක නිසා හැම වෙලාවෙම අපි සති සම්පජඤ්ඤයට ඇවිල්ලා සති සම්පජඤ්ඤයේ ඉඳලම මේ සති සම්පජඤ්ඤය කියන්නේ බණ භාවනා කරලා සතිය පිහිටවගෙන එතකොට අපිට පේන්න පටන් ගන්න අපුළු චිත්‍රයක්. මේ වැඩේ කළොත් මේක වෙනවා මේ වැඩේ කළොත් මේක වෙනවා ඒ කවුරුත් කරන දෙයක් නෙවෙයි උඹේ වපුරන දේ හැටියට තමයි මේ භෝගි ලැබෙන්නේ කියලා ඒක ලැබුණට පස්සේ අපි තව දුරටත් වඩ වඩා හොඳ කල්යාණ මිත්‍රයන් සත්පුරුෂයන් ඇසුරු කරන්න යනකොට විතරයි කියනවා කෙනෙකුට ඉන්දිය සංවරයක් ගන්න පුළුවන් වෙන්නේ. අපි සාමාන්‍ය ලෝකේ හිතන්නේ ඉන්දිය සංවරයක් එහෙම නැත්නම් සුචරිතයක් එහෙම නැත්නම් සීලයක් ආවට පස්සේ කල්යාණ මිත්‍ය හම්බ වෙයි කියලා. සති සම්පජඤ්ඤය හම්බ වෙයි කියලා. මුත් මේ પરම්පරාව පෙන්නනවා සති සම්පජඤ්ඤය ඇති වුණාට පස්සේ විතරයි මේ මිනිසයා සංවර කෙනෙක් වෙන්නේ. සුචරිතයට වැටෙන. එතෙන්ට යනකම් අපි අපායට බය නිසා හෝ පොලිසියට බය නිසා හෝ අම්මා අප්පට බය නිසා හෝ සිල් රකිනවා. ඔක්කොම සීලබ්බත පරාමාස වලට වැටෙනවා. අපි දන්නේ ඇත්තට මේක එහෙම වෙනවද කියලා. නමුත් සතියෙන් සම්පජඤ්ඤය ඉන්නකොට තමයි කෙනෙකුට දැනගන්න පුළුවන් වෙන්නේ මම මේ දේ කරන්නේ මේ අපායට බයෙන්ද, අධිකාරී ශක්තියට බයෙන්ද, වැඩිහිටියන්ට බයෙන්ද, නැත්නම් සෝභා ධර්මයට විරුද්ධ යන්නක්ද කියලා. ඒ නිසා සති සම්පජඤ්ඤේ ඉන්න කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා මේ ඉන්දිය සංවරය කියන එක මේ මිනිස්සයා ඔසවා තැබීමේ ඉහළ මට්ටමට යෑමේ රහස. ඉතින් එහෙම තියෙද්දි කිසිම සංවරයක් නැතුව හැසිරෙනවා නම් ඒක නළඟ සති සම්පජඤ්ඤයක් නැත්තම් ඊමසට ගහලා බැනලා මොන පරෝජනයක් වෙයිද? දඬුවම් කෙරුවට මොන පරෝජනයක් වෙයිද? දඬුවම් දෙන එක නෙමෙයි කරන්න තියෙන්නේ කොහොම හරි කරලා කල්යාණ මිත්‍රෙක් සම්බන්ධ කරලා ධර්මයේ ඇහැඬ රකස් කරලා සද්ධාව ඇති කරවලා යෝනිසෝමනසිකාරය ඇති කරලා සති සම්පජඤ්ඤය දුන්නොත් නම් කෙනෙකුගේ පරිවර්තනයක් වෙනස් වෙන්න පුළුවන්. වගවීමක් වෙන්න පුළුවන්. සදාචාරාත්මක වගවීමක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ටික නැතුව අපි බොහෝම සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ හිටියට එතන තියෙන රංගපෑමක් විතරයි. එහෙම නැත්නම් මවාපෑමක් විතරයි. ඒ සීලයට කියන්නේ සීලබ්බත පරාමාස. ඒ නිසා මේ ඉන්දිය සංවරයක් දාගෙන ඊට පස්සේ සංව මේ සුචරිතයකට යම් කිසි කෙනෙක් වැටුණා නම් එයා මේ ලෝකය රවට්ටන්න කරන දෙයක් නෙමෙයි ධර්ම પરම්පරාවකින් ආපු එකක්. ඒ ධර්ම પરම්පරාවෙන් එන කෙනෙකුට විතරයි කියනවා සතිපට්ඨානෙ වඩන්න පුළුවන්. සතිය සම්පජඤ්ඤේ පුරුදු කරලා ඉන්දිය සංවරය සුචරිතේ වඩපු කෙනාට සතිපට්ඨානේ ඇත්තට වඩන්න කියලා දෙයක් නැහැ වැඩෙනවා. ඒක මේ වෙන තැනකට යන්නේ නැහැ. යාට තියෙන්නේ ඉච්ඡර විතරයි. අනික හැම තැනම අගෝචර භූමියක් විදිහට තේරෙන්න පටන් අර ගන්නවා. ඒක නිසා අපි පටන් ගන්නකොට ඒ වගේ ගැඹුරක් දැනගෙන නෙවෙයි කල්යාණ මිත්‍ර ඇසුරු කරන්නේ. අපි වගේ ගැඹුරක් දැනගෙන නෙවෙයි සද්ධර්ම ශ්‍රවණය කරන්නේ. අපි එහෙම ගැඹුරක් දැනගෙන නෙවෙයි සද්ධාවන්ත වෙන්නේ. ඒ රවුම් රවුම කැරකි කැරකි යනකොට තමයි අපිට තේරෙන්න පටන් අරගන්නේ යම් දවසක කාට හරි සතිපට්ඨානය නැත්නම් සතිය පිහිටවීම අති ස්ථාවර කර ගැනීම සතිය අඛණ්ඩ කර ගැනීම කියන එක යුනිවර්සිටියට ගිහලා PhD එකක් කරාට හම්බ වෙන්නේ නැහැ. කොහෙන් හම්බ වෙන්නේ? අධිපට්ඨාන ගැන තීසීස් ලියලා කී දෙනෙක් ඉන්නවද? ඒ කිසිම කෙනෙකුට තියෙයිද මේ ධර්ම પરම්පරාව හරහා නැත්තම් ಗುಣ චරිත වෙනසක් ඇති වෙන්න බෑ. නමුත් ඒ වගේ PhD දයිව මොනව නැති වුණත් ඒ කල්යාර මිත්‍ය ආරහා යනකොට ඊට පස්සේ ඒකෙන් ලැබෙන ඵලයක් තමයි මේ කියනවා වූ සතර සතිපට්ඨාන. ඒ නිසා අපිට ඕන ඉක්මනට ඕනේ අපිට අතර සතර සතිපට්ඨාන ඉගෙන ගන්න. ඉතින් ඒක මේ මේ පපුවේ පච්චක් කොටා ගන්න පුළුවන් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය, නිරෝධ සත්‍ය කිය. ඉතින් මොකද්ද වෙන්නේ? ඒ අර අර પરම්පරාව දිගේ ආවේ නැත්තම් පච්චකෙටුවයි කියලා එහෙම නැත්නම් මම සාතික ගත්තයි කියලා ಗುಣ චර්ිතය වෙනසක් වෙන්නේ නැහැ. ಗುಣ චර්ිතය වෙන්න මේක පාදක වෙන්න ඉඩ තියෙනවා. මට ධර්ම પરම්පරාවක් තියෙනවා යම් දවසක යම් කෙනෙකුට ඒ සතර සතිපට්ඨානෙ දිහාවට අර ආසන්න කාරණා සහිතව හේතුපාදක කරුණු සහිතක આવොත් එතන සරුවචනසේ සහතිකයක් දෙනවා යාගේ හිතේ යන්නේ බෝධිපාක්ෂිය ධර්ම වලට විතරමයි. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වගේම සත්ත බොජ්ජංග ධර්ම වලට අනිවාර්ය නමියාවක් තියෙනවා. ඒ සත්ත බොජ්ජංග හරහා විද්‍යා විමුක්තිය ලබනවා. ඒක නිසා කෙනෙකුට විද්‍යා විමුක්තිය ලබන්න ඕනේ නම් එයාට හොඳටම මේ එලිපත්ත පැනලා තියෙන්න ඕනේ. කල්යාණ මිත්‍රෙක් ලැබිලා තියෙනවා. කල්යාණ මිත්‍ර ලැබුණාට පස්සේ තමයි ධර්ම પરම්පරාව හරියන්නේ. ඉතින් මේක එක දවසක ආනන්ද හැමතුරන් තේරිලා ආනන්ද හැමතුරෝ සර්වචනාසි කියලා වැඳලා කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ මේ භ්‍රමචර්ය අපි මේ කරන භාවනාව ඉතාම දුෂ්කර කාරණාවක්. ඒක මේ මේ දේවල් කැප කරන්න ඕනේ. මෙන්න මෙච්චරක් බලාපොරොත්තු සුන් වෙනවා. ඒත් අතහරින්නතෝ කරන්න ඕනේ මට්ටම් පේන්නේ මේ ගමනේ. අපි මේ යන ගමනේ 50ක තල්ලු හම්බෙන්නේ කල්යාණ මිත්‍රාගෙන් කියලා. ඒකට බුදුජානනාංශය කතා කරලා කියනවා ආනන්දේ තියෙන නොකියව. ඔබ නතර වෙයන් 100%ක්ම කල්යාණ මිත්‍යා. කල්යාණ මිත්‍යා ලැබුණා නම් ඊට පස්සේ ආය මොනක්වත් කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ වගේ තීර්ණාත්මක කාරණාවකදී අපි බැලූ බැලමට ලෝකේ කල්යාණ මිත්‍රෝ නැතය. එහෙම නැත්නම් අපි හිතනවා මෛත්‍රී බුදුහාම හම්බුනා මේකට වැඩි වෙයි කිය. එහෙම නැත්නම් ගෞතම සරුවචනන්සේ හිටපු කාලේ ඉන්දියාවේ හිටියනම් හරියයි කියලා අපි මේ নানা ආකාර හේතු කරනු නිසා උගෝදෙනෙක් කියනවා මේ කාලේ වැඩක් නැහැ භාවනා කරලා එහෙම කියලා දෙන්න පුළුවන් කල්යාණ මිත්‍රු නෑ. ඒක නිසා ඔක අදිස්සි වෙන්න එපා පීගා බස් එකේ යන්න. ඒකේ සීට් එකක් හම්බ වෙයි. දැන් මේකේ ගියෝ හිටගෙන යන්න වෙන්නේ කියලා. ඉතින් අපි පුංචි කාලේ ඔය බන විතරමයි යහුනේ. අපි අම්මලා තාත්තලා මැරුණේ ඒ ඒ ඒ පරිච්ඡේදය තුල. නිකමටවත් හිතුන්නේ මේ ජීවිතය ඇතුළත වෙනසක් ඇති කරන්න පුළුවන් කියලා. කිව්වනම් කවුරු හරි කිව්වනම් මේ ජීවිතය වෙනසක් කරන්න පුළුවන් කියලා පිස්සන් කොටුවට දාන්න. පිස්සන් කොටුවට දාන්න. විනිසරමනේ හදන්න කියලා ධම්මනිසන්ති ස්වාමීන් වහන්සේ මුළු බූදලේම කැප කරා. මේ අත් දෙක බල්ලා කියලා මේ අත් දෙකෙන් ඊට පස්සේ මම කවදාකවත් හම්බ කරන්නේ හම්බ කරපු සියලු බූදලේ යොමු කරලා ආර්ය අෂ්ටාංග මාර්ගය විනි යොමු කරනවා කියලා. ඒකට හේතු වෙලා තියෙන්නේ යූරි ගගාරින් අජට අවකාශයට ගියයි කියලා හිච්ච තොරතුරු. මේ මනුස්සයෙන් මේ භෞතික විද්‍යාව කෙලින් කරන අජට අවකාශයට යන්න පුළුවන් නම් ඇයි ආර්ය අෂ්ටාංග මාර්ගය කෙලින් කරන අපිට යන්න බැරි? එච්චරයි. ඊට පස්සේ ඇවිල්ලා කරනකොට පුදුමාකාර වේදමක් ඔය අපි අද බුද්ධ විඳින ඒ සැප මේ නිසනවනේ. ඉතින් ඒකට කිසි කෙනෙකුගේ උපදෙස් ලැබලා නැහැ. මොකද උපදෙස් දුන්නා නම් පල්ලෙහාට අදිට කට්ටිය විතරයි ඉන්නේ. කිසිම කෙනෙක් ඒ වෙලාව මේ කියන්නේ 60 64 1964 කිසිම කෙනෙක් කියන්නේ මේ වැඩේ හරියන වැඩක් කියලා. ඒකේ සංසය දන්න නිසා පිස්සන්ගෙන් පිටහට්ටන්ගෙන් තොරතුරු අරගෙන නැහැ. හැබැයි පුදුමාකාර අනුකම්පාවෙන් හැම කෙනාම උදව් කරන්න හදලා තිනවා කිසිම කෙනෙක්ගෙන් මොනම සතයක්වත් අරන්නේ නැහැ මොකද ගත්තොත් වග වෙන්න වෙන නිසා කවුරු හරි ඇවිල්ලා ඔය ආණ්ඩියලිත් කැඳ හැලියට වගේ හාල් මිටක් දානවා දාලිවර්ලා සම්පූර්ණ ප්‍රතිපත්ති විනාශ කරනවා ඒ ඔක්කොමලා මේක අංජබජල් කරනවා අවුල් පාස කරනවා ඒ නිසා පුදුමාකාර දල දඬු පාණයක් කියලා තින්නේ ඒ තියේදී හාමුදුර කෙනෙක් ඇවිල්ලා කිව්වලු මහත්තයා හම්බෙන්න පුළුවන්. ඊට පස්සේ කළු ස්වාමීන් වහන්සේ මම වැඩ. මුතු ස්වාමීන් වහන්සේ නමන්නේ. කමන්නේ. කියලා සුදුරෙද්දක් දාලා පුටුවක් තියලා වැන්දාලු. ඊට කළු අනේ මහත්තයෝ තමා වෙන්න මේ කරදර කරාට මහත්තයා ඇත්තටම මෙච්චර කලබලේ ඉඳද්දී මේ මට නොකිය බැරි නිසායි කියන්නේ මේ කාලේ භාවනා කරලා නිවන් දකින්න බෑ. මේ හාමුදුරනේ කොච්චර වටනවාද කියපු එක ඇයි ඒ කියලා බලන්න. ඊට කලින් මේ කාලේ ති හේතුක ප්‍රතිසන්ති කට්ටිය නෑ. ආ. එතකොට එතකොට ස්වාමීන් වහන්සේට පුළුවන් ද කියන්න මන් දිහා බලලා මට ති හේතුක ප්‍රතිසන්ති තියෙනවද නැද්ද කියලා ඇහුවා. ඒක නම් දන්නේ නෑ කිව්වා. ති හේතුක ප්‍රතිසන්ති තියෙන්න ඕන කියලා මිම්මත් තියෙනවා. හැබැයි ඒක මේ මාත්‍යගාව වෙරිෆයි කරන්න පුළුවන් බැරිද කියලා මට දන්නේ නෑ කිව්වා. ඒකට මම කවුරු හරි දුන්නොත් දැන් පැවිදි කරලා භාවනා කරන්න යන කට්ටිය දුන්නොත් ඔබ වහන්සේගේ මීටරේ දාලා කුත්තු ගහලා කියන්න පුළුවන්ද මෙයාට තේහෙතුක ප්‍රතිසන්දි තියෙනවා. එහෙම එකක් නැහැ කියලා. එහෙම එකක් බෑ. මේ ඔබ වහන්සේ මන ඔබ වහන්සේ තේහෙතුක ප්‍රතිසන්දි කියලා ඔබ වහන්සේටවත් කියාගන්න බැරිද කියලා. ඒකත් බෑනේ මහත්තයෝ. එහෙනම් මම ඔබ වහන්සේට එකක් කියන්නම්. කරුණාකර පුටුවෙන් බහින්ද මං ඉඳ ගන්න මට වඳින්න. ඔබ වහන්සේ වගේ තකතිරු මිනිස්සුන්ගේ මොකද්ද ස්වාමීන් වහන්සේ වෙන සාධනීය කාරණේ මේ දන්නේ නැති වෙරිෆයි කරන්න බැරි එකක් අල්ලගෙන බෑ කියන කතා කරන කෙනෙක් නේ. ওই සුදුරිද්දේ පුටුවෙන් බහින්න. මං ඉඳ ගන්නම් ඔබ වහන්සේනේ මේ 33000ක් ඇවිල්ලා කිව්වත් මම කරනවා මේක. ඉතින් මේ වගේ මේ වගේ ශක්තියක් කරන කටයුතු කරන්න මොන තරම් මොන තරම් ගැම්මක් තියෙන්න ඕනද කියලා හිතන්න. මේ මං කරන්නේ 64. ඉතින් ඒ කාලේ ඔයගොල්ලෝ හිටපු කවුරු හරි ඉන්නවනම් බලන්න කවුරු හරි භාවනා කරන කෙනෙක් පාරදී යනකොටවත් දැකලා තියෙනවද කියලා? අහම්බෙන්වත් මුලිච්ච වෙලා තියෙනවද කියලා නැහැ. තිබුණේ තිබුණේ දැන් අද වෙනකොට අද වෙනකොට ඊට වැඩි උඟාවක් තත්ත්ව වෙනස්. ඉතින් එදා හිටපු කට්ටිය හිටුවේ මේ කාය කොට ගන්න බෑ. ඒකට කිව්වේ ඒ කාලේ 1956 බුද්ධ ජයන්තියෙන් පස්සේ අපේ අම්මලා අපිට පැහැදිලිව කියනවා දැන් ඉතින් ඇති 2500 ඉවරයි. දැන් තියෙන නැති 2500 මේකේ නිවන් දකින්න බෑ. මේකේ ඔය සිල්ලර පින්කමක් කරේ මේ කරගෙන මෛත්‍රී බුදුහාමරන්ට ඇප්ලිකේෂන් එකක් දාගෙන ඉමු. ඒක තමයි කතාව. ඒක රේඩියෝ එකේ කිව්වේ එච්චරයි පන්සලට ගියාමත් කියන්නේ එච්චරයි දාහනයක් දීපම කියන්නේ පින් වාක්‍යයේ තියෙන එච්චරයි දිගටම තිබුණේ. මේ පිනක් දහමක් කරගෙන ඊගාව ආත්මේ ඉනි මගේ අඩිය තට්ටුවේ හරි හිටපල්ලා ඒක දිගේ යන්න කියලා. නමුත් අද වෙනකොට in this very life මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් කියන විප්‍රියාතේ වෙනස ඇති වුණාට පස්සේ ඒ දේ ඇති කරන්න මුල් වෙච්ච කල්යාණ මිත්‍රෝ දිහා බලනකොට තාමත් ඉන්න ලෝක ජනතාවෙන් දශම බිඳුවයි බිඳුව එකක්වත් එහෙම කල්යාණ මිත්‍රත්වයක් ලෝකේ පහළලා තියෙන බවවත් දන්නේ නැහැ. ලෝක ජනගහණය අරගෙන කල්පනා කරා. කීයෙන් කී දෙනාද මෙනි ප්‍රස්තාවක් දැන් තියෙනවා. මෙහෙම අවස්ථාවක් තියෙනවා කියලාවත් දැනගන්න. ඒක කියන්න උත්සාහ කරොත් ඒගොල්ලන්ට තියෙන්නේ මේ අපි මොනවද මේ මාකටිං පාරක් දාන්න හදනවා කියලා. එහෙම නැත්නම් මේ මොනවද විකුණන්න හදනවා කියලා. කොහොමඩක්වත් දෙන්න බෑ. ඒක නිසා කියනවා කාට හරි මේ වගේ ධර්මයක් දේශනා කරනවා නම් බුද්ධ ධර්මයේ කලයකට දේශනා කරන්න මුණින් නවපු කලයකට දේශනා කළා වැඩන්නේ. ඒක උකහා ගන්න පුළුවන්, ඒක දරා ගන්න පුළුවන් කෙනෙකුට කියනවා මිස හන්දියක් හන්දියක් ගන්න මේ කිව්වට වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒ කට්ටිය හැකි සංඥාවේ ඉන්නේ. හැකි සංඥාව කියන එක ඒගොල්ලන්ට වස. ඒගොල්ලෝ හිතන්නේ හැකි සංඥා තියෙන අල්ලපු ගෙදර කට්ටිය ගාව. හැකි සංඥා තියෙන පළාතේ മന്ത്രിතුමා ගාව. එහෙම නැත්නම් ඇමතිතුමා ගාව. එහෙම නැත්නම් රාජ්‍ය නායකයෙක් ගාව. එහෙම නැත්නම් ඊගාවාත්මේ. අද අපේ දෙවෙනි පනම් දරුවන් පිළිබඳව හිතන්නේ කුයි දරුවටද තේරෙන්නේ කොයි දරුවටද උගන්වන්නේ උඹට බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙනවා උඹට manussත්ව ප්‍රතිලාභය ලැබිලා තියෙනවා උඹට ක්ෂණ සම්පත්තිය තියෙනවා උඹට කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා සද්ධර්ම ශ්‍රවණේ තියෙනවා ඕනනම් පැවිදෙන්න පුළුවන් කියලා කියන එක අම්මා තාත්තා කෙනෙක් ඉන්නවද බලන්න මෙතන නෑ නෑ උඹ කොල්ලෙක් නම් කසාදයක් බැඳගෙන මටත් හොඳ කාර් එකක් ගෙනත් දීලා අනේ මේ රටේ ලෝකේ හොතට හිටපන් කියනවා මිසක්කා කවුද ඉන්නේ මේ ඊටාම කලාතුරකින් හම්බෙන මේ අවස්ථාවත් දකින්න කෙනෙක් ප්‍රස්තාව ගන්න කෙනෙක් දිහා බැලුවොත් පේනවා තිබුණත් ඒකට එළඹෙන පෙළඹෙන පිරිසේ තියෙන තියෙන ඒක නොගැලපෙන ගතිය ඒකට සාපේක්ෂව බැලුවොත් අපි වගේ සුළු පිරිසක් මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය වෙනුවෙන් අම්මා අප්පත් අතල්ලා ගෙවල් බුදුලුත් අතහැරලා අපි මේ ගත කරන ගත කරන එක පිළිබඳව එළඹ වාසය කරන ගතිය අපි ඒක සමාදම් වෙන ගතිය තාමත් මදි තාමත් මදි අපි හම්බෙලා තිබුණත් අපි තාමත් මදි මොකද ඒකමයි නිවන කියන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රයමයි නිවන කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි ඉතින් අපි තාමත් මේ බුදුහාමතුරුත් දැකලා තියෙනවා නැත්නම් බුදුන්ගේ ධර්මයක් තියෙනවා මේ සාරිපුත්‍ර සාමිච්චලාගේ දේවලුත් තියෙනවා ඒත් අපි ඒතිෙදි මේ භෞතික සම්පatti පිළිබඳව නැත්නම් ලාභ සත්කාර සම්මාන සිලෝක විශේෂයි දීලා තියෙනකෙන් පොඩි ඉඩක් නේ දාන්නේ මේකට පූර්ණ කාලීනව දාන්නේ නැහනේ එතකොට අපිට ඒ ගැනම නොදන්නා ඇස් දෙකවත් පැහැදිලා නැති අය ගැන කතා කරන දෙයක් නැහැ ඒක නිසායි සරුවචාන්සේ සඳහන් කරන්නේ මේ ධර්ම පරම්පරා පටන් අරගන්න සීවන වලට ගිනි තිබ්බා වගේ කල්යාණ මිත්‍ර ආශ්‍රය කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණා නම් ඔබ ඒ පැත්තට නැමියක් සම්පූර්ණ Brahmacharya එතන තියෙනවා. සීල 100ක්ම. බැලු බැලමට පේනවා ඒක ටිකක් අසාධාරණයි වගේ කියලා. ඒකයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේට බුදුහාමුදුරෝ තමන්ගේ එකම දරුවා බාර දුන්නේ. රාහුල කුමාරයා ගිහිල්ලා බුදලේ ඉල්ලනකොට අම්මගේ බහට ඉල්ලුවේ සාරිපුත්‍ර බාර දුන්නා. දොදම් රජුරෝ කැමති නෑ. සෝදරාව කැමති නෑ. සාක්ෂි ජනපදේ හැමාරයි. කවුරක්වත් නැහැ ඒකට රජ වෙන්න. ඉතින් කාටවත් කැමැත්තක් නැහැ. ඒ තරම් පිං කරපු එහෙම නැත්නම් ඒ ಭಾರತීපු රාහුල් කුමාරගත්තත් අවුරුදු 15ක් වෙන්නමම Brahmacharya රකින්න ඕන. මේ තාත්තා බුදු උණයි කියලා නෑ. ගිහිලා තිබ්බ බව හැබෑව. දිගට වැඩ කරන වැඩ කරන යනකොට තමයි නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ඒ දුර්ලභ වස්තු ගැන කතා කරනකොට එහෙම නැත්නම් හතක් බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. පළවෙනි එක තමයි පළවෙනිම කල්යාණ මිත්‍යා බුද්ධෝත්පාද කාලේ. අපේ දවසට දවසක කොච්චර වෙලාවක් අපි බුදුහාමුදුරෝ සිහි තියාගෙන ඉන්නවද? එහෙනම් බුදුහාමුදුරෝ පැත්තක තියලා වෙන එක එකන ඔළුවේ තියාගෙන ඉන්නවද කියලා බැලුවොත් එක්කෙනෙකුට සතුට වෙන්න බෑ. එක්කෙනෙකුට සතුට එපා විචා නෙවෙයි. අවශ්‍යයි. අපේ හිතේකට කැමති නැහැ. අපේ හිත මේ බුදුහාමුදුරු ඉන්න තන මේ බුද්ධෝත්පාද කාර්යය නැත්නම් බුදුගුණ එහෙම නැත්නම් බුදුහාමුදුරන්ගේ තියෙන මේ කල්යාණ මිත්‍රත්වයේ තියෙද්දී අපි කියන අපිට වෙලා තියෙන වෙනා ගොඩාක් වැඩවලට හිතේ දෙනවා. එහෙම නැත්නම් මට ලැබිලා තියෙන මේ දුර්ලභ manussත්ත්ව ප්‍රතිලාභයක්. ඒ දුර්ලභ manussත්ත්ව ප්‍රතිලාභයෙන් සතුට වෙන කෙනෙක් ලෝකේ කවුරුවක්වත් දැකලා තියෙනවද කියලා බලන්න. මම ඉන්නේ සතුටින් කියලා කියන කෙනෙක්. එක එක්කත් නැහැ. ඒ ඔක්කොටම තව වැඩ වගේක් තියෙනවා. තව එන්න තියෙනවා. නැව එනකම් බලන් ඉන්නේ. එතන තමයි සතුට තියෙන්නේ. ඒ නිසා කවුරු හරි සතුටින් ජීවත් වෙන කෙනෙක් දැක්කොත් එහෙම නිකන් වයර මාරු වෙලා වගේ පේන. මොකද ඔක්කොම හම්බ කරලා තියෙන්නේ. තමන් හිතුව පැතුව සම්පත් හම්බෙලා එක එක්ක සතුටින් නැහැ. ඊට පස්සේ මේ ක්ෂණ සම්පත්තිය නැත්තම් වර්තමාන මොහොතේ දැන් මම මෙතන කියන තමයි ලෝකේ තියෙන උතුම්ම සැපේ තියෙන කියලා කිව්වොත් මොන කෙනෙක් පිළිගන්නේ? එම්නම් මේ මුළු මානවයටම වැරදිලාද කියලා අහයි. මුදි මානවය දිගටම ඉන්නේ මේ ඊගාව වෙන මොහොතේ අරයා ගාව තිනවා මෙයා ගාව තිනවා මම දැන් මෙතන තියෙන තැන නැහැ කියලා. ඊට පස්සේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. සද්ධර්ම ශ්‍රවණේ පැවිද්ද මේ ඔක්කොම අපිට තියෙන ප්‍රභව අපිට සමාකාරව ලැබිලා තියෙන කාටවත් අපෙන් අයින් කරගන්න බැරි සම්පatti. ඒ තියෙද්දි ඉවවා ගැන කතා කරනවා වෙනුවට අපි දවස පුරා කරන කතා වලට සම්පප්පලාප කියන්නේ නැතුව මොකද්ද කියන වචන කියලා හිතන්නේ. හිස් වචන ඇර මොනවද කතා කරන්නේ. දවස පුරාම අපිට කතා කරලා ඉවරයක් නැහැ. මේ රිට්‍රීට් එකද ඉවර වුණ දවසේ මට හිතා ගන්න පුළුවන්. මම දැන්වත් පේනවා එක එකන අතර මෙතන එකතු වෙවි කතා කර කර ඉන්නවා මොකද මේ මේකේ විතරක් වෙන ටිකමදි. අනික් කතාවල් ඕන. සම්පප්පලාප අවශ්‍යයි. ඉතින් එහෙම අවස්ථාව ලැබිලා තියෙද්දි මේ අපි වගේ කැප වෙලා අප වෙලා වැඩ කරන පිරිස එහෙමනම් අපි මෙව්වට අප වෙන්න කැප වෙන්න ඉස්සෙල්ලා අපි ගත කරපු ජීවිත ගැන හිතනද ඒ වෙනතම මෙව්ව නොදැක්ක නොදනින්න පිරිස ගැන හිතනද හිතලා බලනකොට ඊ වෙනස සමාදම් වෙන්නකො වෙන මොකක්වත් ඕනේ නැහැ. ඒතරයි නිවනක් බලාපොරොත්තු වෙන්න ඕනේ මේක තමයි නිවන කියන්නේ. මම දැන් මෙතන ඉන්නවනම් නිවන කියලා. ඉතින් කිව්වට කවුරක්වත් පිළිගන්නේ නැහැ. කවුරු හරි වාඩි කරවලා අපි ඔය ඔය සතිපාසලේ වැඩකට ගිහලා සතිපාසල කොටත් නේ ඔය සතිපාසල තමයි දිදාස් මන්දිරයට ගියා. ඊළ විවිධ ආගම් වල ඔක්කොමලා එකතු වෙලා සාකච්ඡා කරලා කිව්වා දැන් හොඳට අපි පට්ටල වාඩියෝ වටේට හුලං වදිනවා ඊට පායගෙන එනවා මිනිස්සු එක්සර්සයිස් කරනවා ඉතින් වටෙන් කාර් යන සද්දෙත් ඇහෙනවා ළඟ පිටින් ක්‍රිකට් ගහනවා හොඳට වාඩි වෙලා වර්තමාන මොහොතට හිත ගන්න පුළුවන් කියලා. මොකද්ද වර්තමාන හිත ගන්න කියන්නේ මම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න. ආගමක මොකක්වත් අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඉවරනාට පස්සේ ඒක විස්තර කරනකොටත් මම කිව්වා කොයි වෙලාවක හරි අපි ඔක්කොම එක චිත්තක්ෂණයක මම දැන් මෙතන කියන තැනට ආවනම් අපි ඔක්කොමලා උත්සාහ කරත් එක්කිනෝටුවක්වත් මේ මම දැන් මෙතන කියන අත්දැකීම වචෙන්ට දාන්න බෑනේ. ඒක භාෂා විශේෂ අතික්‍රාන්තයි. කිසිම කෙනෙකුට මම දැන් මෙතන ඉඳගෙන ඉන්නකොට වැටහෙන දේ කියන්න බෑ. නමුත් අපිට අන්වේ ඥාණයෙන් හිතා ගන්න පුළුවන් අනුමාන ඥාණයෙන් එයා හිතන එයාට වැටහෙන එකමයි මටත් වැටහෙන්නේ. ඒක පිළිබඳ සැකයක් නැහැ යම් කිසි වෙලාවක මම දැන් මෙතෙන්ට ආවනම් මට වැටහෙන දේ තමයි ඕනම කෙනෙකුට වැටෙන්නේ. ඉතින් කොයි වෙලාවකරි සරුවච්චන්හන්සේ මම දැන් මෙතෙන් ආවනම් මේ මට වැටෙන කාලේ තමයි සරුවච්චන්හන්සේට වැටෙන්නේ. ඒක වෙනසක් වෙන්න බෑනේ. ඒසහා බුදුන් දකින්න ඕනේ නම් බුදුහාමුදුර ස්පර්ශ කරගන්න ඕනේ නම් බුදුහාමුදුර අත්දකින්න ඕනේ නම් මම දැන් මෙතෙන් ඇවිල්ලා බලන්න ඕක තමයි නිවන කියන්නේ. ඉතින් ඒක හඳුල්ලා දුන්නාට පස්සේ ඒක පවත්වාගෙන යෑම පුද්ගලික මතයට මේ සාමාන්‍ය බුද්ධියට අයිති වෙනවා. එනිසා කවුරු මොන જાතියෙන් ආවත් මොන ආගමකින් જાතියෙන් ආවත් මේ මම දැන් මෙතන කියන මේ වර්තමාන මොහොතේ තියෙන මේ ක්ෂණ සම්පත්තිය කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් ඒකට යන්න බැරි නම් සාධාරණ අයිතියක් තියෙනවා කියන්නේ මට මේ ප්‍රස්තාව නැහැ කියලා. නමුත් ඒක බොහෝම ලේසියට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් එකක්. අත්දැකලා පෙන්වන්න පුළුවන් එකක්. මම දැන් මෙතන කියන තැනට එන්න පුළුවන්. මේක නිවන කියලා හිතාගත්තොත් මේක දිගට පවත්වන එක විතරයි අපිට සාමාන්‍ය බුද්ධිය දාන්නේ. මේකට සැකනම් මේක ත්‍රිපිටකයේ සඳහන් කර තියෙන මේකට වර්තමාන මොහොතට තදංග නිබ්බුති කියලා. ඒ චිත්තක්ෂණයේ නිවන ඊට ඉස්සර චිත්තක්ෂණෙත් නැහැ ඊට පස්සේ චිත්තක්ෂණෙත් නැහැ. ආන්න මේ දේ. කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා විතර සද්ධර්ම ශ්‍රවණය නිසා සද්ධාව නිසා යෝනිසමංස කාර්ය නිසා අපිට ලැබිච්ච මේ සති සම්පජාඤ්ඤය. මෙන්න මේ සති සම්පජාඤ්ඤය ඉස්සරහට මේක ඉන්දිය සංවරය හරහා එහෙම නැත්නම් සුචරිතය හරහා සතිපට්ඨානය හරහා බුද්ධංග ධර්ම හරහා විමුක්තිය විමුක්තියට යනවා. විද්‍යා විමුක්තිය ක්ෂණ මාත්‍ර අත්දැකීමක් තමයි වර්තමාන මොහොත. මේ වර්තමාන මොහොතට මට යන්න පුළුවන් නම් ඊට වැඩිය කුසලයක් ඊට වැඩිය පිරිච්ච ගතියක් ඇත්තේ නැහැ. මේක දිගට පවත්වා ගැනීම සඳහා කොච්චරක් ඒක නොදන්න පිස්සු පියාට්ටොත් එක්ක නොඉඳ ඒක දන්න සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රොත් එක්ක ඉඳ ගියොත් එයාට පුළුවන් වෙයි ඒ ලැබපු චිත්තක්ෂණය ටිකක් දුරට ගෙනියලා මේක බුද්ධියට සින්න කරගන්න. අත්දකින්න මේක ප්‍රත්‍යක්ෂණය කරන්න. ඉතින් එහෙව් කල්යාණ මිත්‍රයෝ ලෝකේ නැහැ කියලා අත්දකපු නැති කෙනෙකුට නම් හිතන්න ඉඩ තියෙනවා. නමුත් අත්දකපු කෙනෙකුට තේරෙනවා එතෙන්ට යනකොටමත් අපි පහු කරන ගිහිලා තියෙනවා අපි හිතන රටේ ප්‍රතිශතයක් විශාල සත්පුරුෂෝත්වයක් ලෝකේ ඉන්නවා. අපි හිතනට වැඩිය ඉන්නවා. අපිට ඒකට දකින්න තරම් ඇහක් නැහැ. මොකද අපි ඇති වෙන්න මේ සති සම්පජඤ්ඤයට තවර්තමාන මොහොතට හිත දාලා නැහැ. එනිසා මේ ලෝකේ ව්‍යසන සිද්ධ වෙන බව හැබෑව. ලෝකේ රත් වෙන බව හැබෑව. දූෂණය වෙලා තියෙන බව හැබෑව. චිත්ත දූෂණ තියෙන බව හැබෑව. මෙන්න මේ දුක දැකීම නිසා අද අපේ අම්මලා තාත්තලා හිටිය කාට වැඩිය අද මේ ක්ෂණ සම්පත්තිය ගැන එළඹිච්ච පෙළඹිච්ච පිරිස වැඩි. ආනේ සුළු පිරිසට අපි හේතු වුණොත් අපි මේ සුළු පිරිස අතර sannivedanayak ඇති කරගත්තොත් අපි මේ නගින කෝච්චි දුවන කෝච්චිකට නැග්ගා වගේ. එහෙනම් යන බෝට්ටුවකට නැග්ගා වගේ ඉබේම ඇදිලා යන ගතියක් තියෙනවා. ඒක ශිල්පයෙන් කරලා ගන්න ඕනේ. ඒ ශිල්පෙන් අපි සම්බන්ධ වෙන්න ඕනේ. ඒක නිසා තීරුම් අරගන්න ඕනේ තමන්ට තමන් මිත්‍ර වෙච්ච කෙනාට විතරයි තමන්ට තමන් දැන් සත්‍ය සම්පජඤ්ඤය ඇති කරගත්ත කෙනාට විතරයි නැවත සලකා බැලීමක් හෝ මං හිතනට වැඩි ප්‍රතිශතයක් කල්යාණ මිත්‍රෝ ඉන්නවයි කියලා අවබෝධයට එන්න පුළුවන්. මේ කවුරක්වත් විශ්වාස කරන එකක් නැහැ. මේ සතිපාසල්ට ගිහිල්ලා මේ හයේ පන්ති ළමයෙකුට මේක කියපු ගමන් කී දෙනෙක් ඒක අවබෝධ කරලාද කියලා. කිසිම ත්‍රිපිටක මොකක්වත් නැහැ. කියපු ගමන් ඒ ළමයා ඉන්නේ එතන තමයි. ඒ ළමයට ගහපා දෙන්න බෑ. ඕනකමකුත් නැහැ. එහෙනම් හරියට කිව්වොත් එතන තමයි ඉන්නේ. ඉතින් ඔය ධම්ම විහාරයේ ආමතුරු මට ඒ කතාව කිව්වේ. කිව්වෙත් මේ සති අනුග්‍රහකයන් පුහුණු කිරීමේ පන්තිකට ඒ සන්ති පැය හිටියේ වැඩ වැඩිකම නිසා. එතකොට කතා කළේ ළමයි 20 ගාණක් ඉන්න හයේ පන්තියේ ආයතනයේ පහේ වෙන්න ඇති. ඉස්කෝලේ නැති පන්ති ළමයින්ට ඒ ටීචර් මේ මොන්ටිසෝරි ටීචර් සතිය උගන්වන්න කියලා තියෙනවා. ඕම් ප්‍රවේශමින් කියලා තියෙනවා. අද අපි අලුත් සෙල්ලමක් කරනවා. අපි වාඩි වෙලා හොඳට පටලව වාඩිලා ඔයාලට මොනවද පේන්නේ කියලා බලන්නකෝ. ඔයාලට මොනවද තේරෙන්නේ කියලා බලන්නකෝ. කියලා මේ ළමයින්ට කියලා තියෙනවා. ඉතින් කිව්වට පස්සේ එක එකනා නැගිට්ටට පස්සේ විනාඩි දෙකකට විතර පස්සේ මොනවද වැටහුනේ? ඒක එක එකනා කියනවලු. මට ඉඳගෙන ඉන්නවා තේරෙනවා උලන් අදිනවා තේරෙනවා මට තුරු හබ්ද ඇහෙනවා මට ආනපාන තේරෙනවා මට පිම්බිමයි එක එක එක එක නකින්නවලු පුංචි ලස්සන සුදු ලස්සන කෙල්ලෙක් කිව්වලු මොනවාක්වත්ම තේරුනේ නැහැ කිව්වා මොනවාක්වත්ම තේරුනේ නැහැ ඉතින් ටීචර්ට හිතනවලු මේ ළමයට කියපු කාරණාව තේරුණා දන්නේ නැහැ පොඩි ළමයෙක්නේ ඒක කමන්නේ කමන්නේ කියලා හැබැයි හැකියක් ආවලු එක්ක මේ ළමයා හිතුවක්කාරයි එක්ක කියන්නේ නැහැ එක්ක කියපු දේ තේරෙන්නේ දෙවෙනි දවසේ දැම්මට පස්සේ ටීචර් බැලුවලු කෙල්ල බුදු වෙලා වගේ වාඩි වෙලා ඉන්නවලු. නැගිටට පස්සේ අවුල මොනවද තේරෙනව? අනිත් ඔක්කොම කියනවා මේක මොනවත්ක්ම තේරෙන්නේ නැහැ කිව්වලු. ඊට පස්සේ මේ ටීචර් ඉඟි කරලා තියෙනවා. කමන්නේ ඉතින් මොනවද තේරෙන්න ප්‍රශ්න නැහැ. ඔඩ පුළුවන් ද එහෙම බලන ඉන්නකොට මේ හුස්ම ගන්නකොට ඇඟේ ඇඳුම් වල තද වෙනවා, බුරුල් වෙනවා, නැත්නම් උස් වැටෙනවා. ආස්වාද ප්‍රසවාසයක පුළුවන් ද කියලා. ඉතින් කල්පනා කළොත් පුළුවන් කියලා. ආ එහෙනම් හරි වාඩ අනිත් අයට වගේම භාවනා කරන්න පුළුවන් කියලා දැන් අර ටීචර් අර පොඩි ළමයි කොළුවට දැම්ම භාවනා කියන්නේ හුස්ම ගන්නවා කියන එක. වහමාරුවෙන් දාලා තියෙන්නේ. දැන් ඊට පස්සේ දවසක් ගියාට පස්සේ කිව්වලු දැන් මොකද බබා වෙන්නේ? හුස්ම ගන්නවා. හුස්ම ටික වෙලා ගියම නැතිලා යනවා. ආ හොඳයි. හරි සෝ. තීත බුදු වෙලා දැන්. ළමයි කෝලි ඉතින් ටීචර් ඕක තමයි ඉස්සලම දවසෙත් උනේ. ඇයි මේ හුස්මත් දාලා ගෙවන්නේ? හුස්මත් දාලා ගෙවම් කරලා යන්න ඕනේ නැහැනේ පළවෙනි දවසේ මොකුත් තිබුණේ නැහැනේ කියලා. ඉතින් ධම්විහාරි ආමර කරන කිසිම වැඩි හිටියෙකුට මේක තේරුම් ගන්න බෑ. වැඩි හිටියෙක් ආනපානේ අවුච්ච දවසේ පාටි දානවා. අද්ද නම් හරි අම්මෝ උච්චර කල් භාවනා කරා අපේ අම්මට හම්බුනෙත් නෑ අත්තම්මට හම්බුනෙත් නෑ මට ආනාපානය හම්බුනායි කිය. හැබැයි ඊ යමනයට තේරෙන්නේ මේ ආනාපානය දෙන්නේ ගෙවම් කරන්න කිය. ඉවිච්ච දවසේ බඩුවේ පපු වතුර ගන්න බලන්නකො අච්චර පාරෙන් අල්ලගත්ත ආනාපානය නැති වුණානේ. මේක සතිය නැතිවීමනේ. එතන මේක සමාධිය අප්සෙට් එකක්නේ. කියන්නෙත් නෑ ගුරුවරයා මාරු කළා එමීර කියලා කියනවා. ආනාපානේ වකටමත් මට හරියන්නේ වෙන එකක් දෙන්න බැද්දි කියලා. එතෙන් ගුරුවරයා මාරු කරන නැත්නම් භාවනා මධ්‍යස්ථානේ වාරු කරනවා. ඒකල ඒ ස්වාමීන් වහන්සේ කියනවා ඉතින් මේ පුංචි දරුවට මේ වෙලාවේ වැරදි අදහසක් දැම්මනම් ජීවිතේම අනාතයිනේ. ඒ ඒ පුහුණු කරුවා එහෙම නැත්නම් සති අපි කියන්නේ අනුග්‍රහකය. මේ ළමයට මොනවාරි දැම්මනම් ඉතින් ඒ ළමයාගේ ඒ උප්පත්තියම හම්බෙච්ච සම්පත්තිකර අවස්ථාව බලන්න මේ වාඩිලා ඉන්න මොනක්ක පේන්නේ ළමයට ඒ විතර නේක ප්‍රකාශ කරන්න පුළුවන්. කවුද දන්නේ ඒක හොඳ දෙයක් කියලා නරක දෙයක් කියලා තීන්දුව කිරීමේ හැකියාව කාටද තියෙන්නේ? අපි මේ මොනවද බලන් රෙවාඩ් වෙන්නේ? බලහන් ඉන්නවා ඉන්නවා මොකුත් නැහැ. කියන්නේත් <laughs> බංකොලොත් වෙලා වගේ තමයි කියන්නේ මොනවක් බැලුවා බැලුවා මොකුත් නැහැ. මේ කොටිගාත් සද්දාතිස්ස හඳුරන ආරාධනාවක් ආලු විස්සන් කොටුවේ බණ කියන්නේ. යහමතු හරි වයලු විස්සක්ට. බය නිසාම කාර්ය බහුල වුණාට විනාඩි 15කට කලින් ගියාලු. යනකොට සංවිධායකව කවුරක් අන්නතු පිස්සු විතරලු හිටියේ එක එක කතා කරලා මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම කිව්වලු. ඉතින් මොනව කරන්නද මේ ආම්සෝ ගියාට පස්සේ කරා මේ පිටියට කණ තියාගන්න. කිව්වලු භාග පිටියට කණ තියා ඉන්නවා දැන් මේ ආම්සෝ හොඳටම නැමිලාලු කණ තියන්නලු කොන්දත් විදිනවලු. දැන් අරුව පිටිපස්සේ තියාගෙන කූත් කණ තියාන බලන්නලු ආම්සෝ තියා. ඉතින් ආම්සෝ නලියොඩ දඟලන්න එපා කණ තියන. ටික වෙලා ගෙනයි ආම්සෝ කිව්වලු උපාසක මහත්තයෝ මොනවත් ඇහෙන්නේ නැහැ නේ කිව්වා. මං කිව්වේ කන තින ඔයි. ඒකවලු දැන් විනාඩි 5ක් ඉතින් මොකක්ද ඇහෙන්නේ? අයිසේ තමුසේ මේ විනාඩි 5යි මම මේ සුමාන දෙකක් අහින්නේ මොනවද ඇහින්නේ ඔයි. ඇහින්නේ ඇයිච්චර තමුස කන තියෙන. ඒකට සංවිධායකයෙක් ඇවිල්ලා බලනකොට අර හම්තුරු බොහොම අමාරුවේ. අනේ ඇවිල්ලා අර වන්සැප් බේරණ හාමුදුරන්ට බණ කියන්නේ කිව්වලු. ඉතින් පිස්සෙක් ඇහුවත් කොටිකාත් සද්දාජනක් ටිකට පිටිට කාන්තිමට මොකද ඇහෙන්නේ ඒක මොකද්ද ප්‍රශ්නේ අපි තන්නේ ඒක ඇතුළේ මොකක් හරි කරණි මෙත්ත සූත්‍රය හරි නැත්නම් රතන සූත්‍රය ඇහෙන්න ඕනේ නැත්නම් සෝලෝකයක් ඇහෙනකොට මේ අහගෙන ඉන්නවා ඉන්නවා ඉන්නවා මොකක් මේක අත්දැකපු නැති කවුරක්වත් එක එක්කත් කියන්නේ නැහැ එක එක්කත් කියන්නේ භාවනා කරනකොට කහා පාට දැක්කම නිල් පාට දැක්කම ඔන්න කොළ පැලෙන්න ලියනවා. මගේ මේ කම්පියුටර් එකේ හැමදාම ඕවා 10ක් 15ක් තියෙනවා. රෑ 12ට ලියන්නේ. අනේ ස්වාමීන් වහන්සේ කවදාකන්ද කහ පාටක් දැක්ක දැන් මොකද වෙලා තියෙන්නේ? ඊපහුවෙන්ද කිව්වහම ගණන් ගන්න. සංස් දැන් අද දැක්ක නිල් පාට දැන් මොකද කියන්නේ? දැන් සංස් අද දැක්ක රත් ත්‍රිකෝණාකාරයක් දැන් මොකද කියන්නේ? අර දකින්න දකින්න හැම එකටම කමඨාන් සුද්ධ කරනවා. ඉතින් කවදා හරි මේ තේරම ගමන් කරලා හිතනකට ගියාට පස්සේ ඕකට තමයි නිවන කියන්නේ කිව්වොත් කවුරු පිළිගන්නේ? එහෙම අපේක්ෂාවකින් භවනාට යන්න කවදද අපි යෝනිසමංසකාරය හැදෙන්නේ? කවදද අපි සූදානම් ශරීරයක් හැදෙන්නේ? කවදද අප්‍රමාද වෙන්නේ මේ බලනකොට මොනවාක්වත් නැහැ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව පේන එච්චරයි. ඒ ඉඳගෙන ඉන්න බව පේන ගතියේ ගෑනු පිළිපිකම නැහැ කවුරු ඉඳගත්තත් එක විදියට පේන්නේ. ඒක කියාගන්න බැරි වුණාට මේක තමයි නිවන කියලා කිව්වා. පිළිගන්න කැමති නැහැ. කවුරක්වත් පිළිගන්න කැමති නැහැ. එහෙමනම් ওই තියෙන විදිහට තිබ්බ චක්කු ඥානෙ කොහෙන්ද එන්නේ? තිබ්බ සෝත කොහෙන්ද එන්නේ? උඩින් යන්නේ කවදද? අනම්මනම් බලබල ඉන්නවා මිසක් ආ. කවුරු හරි කල්යාණ මිත්‍රකෝ කාටවත් බණනුකයක් දිගට මේ කරගෙන ගියොත් ඒ කෙනා විශ්වාස කෙනෙක් කියලා හිතා ගනිවි. දැන් මේ මනුස්සයා සතුටින් ඉන්නවා. මන්ට මොනවත් නැති නිසා. මේ ලෝකේ තියෙන ඔක්කොම දුක්. දැන් සඳහන් කරලා තියෙන ලෝකේ තියෙන දේවල් වලට නමක් දානවා කිංචන කියලා. කිසිවක් හැමදේම දුකයි. ඒ නිසා ඔක්කොම නැති වෙච්ච තැන දුක නැති වෙනවා කියන කතාව අපේ ශ්‍රී ලංකාවේ එහෙම නැත්නම් ධර්ම දේශනාවක් නැත්නම් දහම් පාසල කවදා උගන්වයි? මෙච්චර බණ කියන රටේ මෙච්චර ධර්ම පුස්තක අච්චු ගන්න රටේ මෙච්චර දහම් පාසල උගන්වන රටක කවදානම් මෙවැනි පණිවිඩයක් ගෙනියන්න පුළුවන් වේද? හොයන එකමනේ අපේ වැඩේ. ආර්ථිකයේ පැත්තෙත් එච්චරයි හොයන එකම වැඩේ. නමුත් කල්යාණ සත්පුරුෂයා කල්යාණ පුරුෂයා මේ කල්යල් මිත්‍රය. කියනවා තියෙන හැමදේම බරක්. තියෙන හැමදේම දුක පිණිස ඒ තියෙන දේ හරහා අඩු කරන අඩු කරන අඩු කරන හරි තානාපානේ ගෙවන්න වගේ අඩු කරගෙනම කියලා බලන්න පුළුවන් තරම් ඒ කිසිවක් නැති තැනත් ඉන්න පුළුවන් සතිය පවත්වන්න පුළුවන් සතිමත් සද්ධාව ඇති කරන්න පුළුවන් සීලය ඇති කරන්න පුළුවන් කියලා ඒක නිවන නෙවෙයි අත් එවැනි සමතුලිතතාවයක් තියෙනවා කියලා කියන්නේ ඒ කල්යාණ මිත්‍යක් කරලා බලලා කිව්වොත් මිසක් අපේ තියෙන මේ භෞතික ඥානවල අපි මෙතෙක් කරන අසුවිරු ඥානවල කිසිම දවසක නැහැ. ඉතින් එවැනි මේ විසම ලෝකෙක කල්යාණ මිත්‍යෙක් ඉන්න එක එහෙම නැත්නම් අපිට කල්යාණ මිත්‍යෙක් ඇසුර ලැබෙනවයි කියනකොට අපි කොච්චර පෙරපින් කරලා තියෙනවද අපි කොච්චරක් ප්‍රස්තාව අවස්ථා ලැබිලා තියෙනවද ඉගෙන සතුටෙන් ඉන්න කෙනෙක් ඉන්නවද කියලා බලන්න කිසිම කෙනෙක් සතුටින් ඇත්තේ නැහැ. ඉතින් ඒ නිසා බුදුජානන්සේකට ප්‍රකාශය ඇහෙනකොට ආනන්ද මේ භ්‍රමචරියන් 50ක් කල්යාණ මිත්‍රත්වයේ මත තඳා පවතින්නේ 100%ක්ම තියෙනවායි කියලා අපිට පුළුවන් නම් ඊට පස්සේ ඒ කල්යාණ මිත්‍යාත් එක්කම නැත්තම් ඒ සම්පවංක භාවයේ ඒ කල්යාණ සහායකත්වයේ දිගට යන්න ඊට පස්සේ ඇත්තටම මහා කල යුතු දෙයක් නැත්තේ. දිගට ඒක පවත්වන එක විතරයි වෙලා තියෙන්නේ. ඉතින් ඒක නැත්තම් අපි ඒ වෙනුවට මේ ලෝකේ ඉන්න ජනප්‍රිය නළුවෝ ගායකයෝ එහෙම නැත්නම් මේ ලෝකයේ හඳුනන දේවල් පිටිපස්සේ ගියොත් අනාතයි කියලා අහන්න දෙයක් නැහැ නාත කරන ධර්මයක් මෙච්චර ලස්සන තියේදී අපි පිටි වල ගහගෙන ඉන්නේ කාගේ ෆොටෝ එකද? අපි ආස කරන කට්ටියගේ ෆොටෝ අහගෙන ඉන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම අනාතයි තමයි. මොකද මේ මිනිසුන්ට මේ වගේ දෙයක් ඇත්තේ නැහැනේ. ඉතින් ඒක නිසා ඒ නාත කරන ධර්මයේ තියෙන වටිනාම දේ තමයි අපිට දැන් සන්තෝෂ වෙන්න පුළුවන්. අපි සිල්වන්තයි. ඊට වැඩිය සිල්වන්තයි. එහෙම නැත්නම් අපි ගරු කරනවා. ඊට වැඩිය සුතවන්තයි. අපි අහුම්කම් දෙනවා. ඊට වැඩිය කල්යාණ මිත්‍රොත් එක්ක අඩු ගන්න අපි එහෙම ඉන්න පිරිසක් ඉන්නේ කියලා. එතන එතනේ සතුටු වෙන ගතිය. නැත්නම් මේ ලැබිච්ච අවස්ථාවේ සතුටු වෙන ගතියමයි මිත්‍රත්වය කියලා කියන්නේ. තමන්ට තමන් මිත්‍ර වෙනවයි කියලා කියන්නේ නොලැබිච්ච දේවල් ගැන කල්පනා කරන නිසා තබඳගෙන බපු දෙක ගන්න අඬන එක නෙවෙයි. අපිට මේ ලැබිලා ලැබි දවසින් දවස ලැබෙමින් තියෙන මේ දේ ගැන සතුටු වෙන්න පුළුවන් නම් එතකොට තමන් තුළ ඇතිවෙන මිත්‍රත්වයේ තමන්ට තියෙන මෙලෙක් ගතිය තමන්ට තියෙන සුහද ගතිය එනකොට පේනවා එහෙම සතුටු වෙන පිරිසක් අපි දන්නවට වැඩිය ලෝකේ ඉන්නවා. අපි මේ ලාභ සත්කාර දිගේ හම්බ කරගෙන පිටිපස්සේ යන පෙරේතෝ පිරිසකුත් ඉන්නවා විශාල පිරිසක්. නමුත් අර නිර්ආමේෂව සතුට වෙන විශාල පිරිසක් ඉන්නවා. අන්න එකට ඇස් දෙක ඇරිච්ච දවසේ පේනවා අපිට මේගොල්ලෝ ඊට ඉස්සරහත් ඉන්නදී අපිට පෙනුන්නේ නැහැ දැන් මම ඈ පහදාගත්ත නිසා පේනවායි කියලා. ඒක නිසා මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය අවිජ්ජා සූත්‍රය හැටියට බලනකොට සියලු ගුණ ධර්මවල සියලු යහ ධර්මවල ආරම්භය එතන. අන්න ඒකට එන්න තමයි අපි සිල්වන්ත වෙලා සුතවන්ත වෙන්නේ. ඊට පස්සේ තමයි අපි දන්නේ කවුරු ලැබුණත් ඒ කල්යාණ මිත්‍යා තෝරාගෙන කල්යාණ මිත්‍යා ඇසු කිරීමේ වගකීම අම්මයි තාත්තෙන් අහන්න යන්න එපා කාටවත් කිව්වට තේරෙන්නේ නැහැ. Taman තේරුම් අරගන්න ඕනේ. Taman තමන් මෛත්‍රී කරනවා නම් ඒ අනුව අර්ථ කුසලයේ කරනවා නම් අර්ථ සිද්ධිය කරනවා නම් ඒ කල්යාණ මිත්‍යා ආශ්‍රයයට ඕන තරම් අවස්ථාවක් තියෙනවා. මේ අවුරුදු 30 40 තුර වැඩි වෙච්ච ගතිය අපේ පෙරපිනා. එහෙම නැත්නම් ඒක ඉද ප්‍රස්තාවක් කියලා කියනවා. ඒ නිසා කල්යාණ මිත්‍ර වැඩි වෙනකොට තමයි තමයි මිත්‍රත්වය වැඩි වෙනවා. මම ලද අවස්ථාව නිසි ලෙස යොදාගත්තා කියන සතුට එනකොට ඒ මනුස්සයාට මේ ධර්ම රතිය ධර්ම රසය තේරෙන්න පටන් ගන්නවා මේ අනෙකුත් දේවල් වලට අපි කරන යොදන කාලයත් මේ ධර්ම රසය සඳහා යොදන කාලයත් බලනකොට අපිට මේක තව පොඩ්ඩක් වැඩි කරන්න පුළුවන්. තව පොඩ්ඩක් වැඩි කරන්න පුළුවන් කියලා එnde ende ende ende ende ඒ කුසලතාවයේ තේරෙන පටන් අර ගන්නවා. ඒකට අපි කල්යාණ මිත්‍යා ගන්නේ පූර්වාදර්ශයක් විදියට. එහෙම නැත්නම් Tamange ප්‍රතිබිම්බේ බලන්න පුළුවන් ආදාශයක් විදියට. නිසා අපි හැම කෙනෙක්ම හැම කෙනෙකුට කල්යාණ මිත්‍රෙක් වෙන්න ඕන. Taman අනික් කෙනාට කල්යාණ මිත්‍රෙක් වෙන අතර ඒ කෙනා කල්යාණ මිත්‍රත් එක්ක ගන්න ඕන. එහෙම ගත්ත ගමන් අපි අතර තියෙන අර බන්ධනයත් වැඩි වෙනවා. ඒ වගේ ගමන වේගෙත් වැඩි වෙනවා. මේ නෑ නෑ දැම්ම නෑ මට තව දත පාරමිතා පිරලා නෑ මට ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලැබිලා නෑ මම ඉන්නේ මේ මෛත්‍රී බුදුහමර එනකන් කියලා කවුරු හරි කියනවා නම් මට නම් හිතෙන්නේ මේ කියන්න හොඳ නැතු ඇති නද්දකින් ඔපතන් නොදෝමකින් කිය. හැබැයි මම කොච්චර දක්ෂද කියලා කියනවා එහෙම කිය ඇහෙන්න කියන්නේ නැහැ. මේ මීට දකුණට සිග්නල් දාලා වමට කපලවම මාරු වෙනවා. මේ යන ගමනේදී කී දාහක් මේ ගමන වැරදි කියලා හරි මාර්ගයට දාන්න උත්සාහ කරා. ඕම කරන්න එපා. ඔච්චර හම්බෙච්ච ජීවිතේ පැවිදිින්න යන්න එපා. දැන් කාලේ ඔක කරන්න බෑ. අපි ඒ වෙනුවට මේ මේම කරමු කියලා ඇත්තටම බොක්කෙන් කතා කරන්නේ. හැබැයි මට පේනවා මේ උකුණේගේ පස්සපැත්තේ තරම්වත් මොලයක් නැහැ. ඒ කොච්චර හරිද ඒ වෙනස අනුකම්පාවෙන් කෙරුවත් මම කිසිම තෙතක් අනුකම්පාවක් නැතුව උදේ පාන්දර විසිකරන කෙළපිඩක් වගේ වීසිකොල දානවා. වීසිකොල දාලා මේ යන පාරේ යනවා. ඒකට අවශ්‍ය කරන්නා වූ ප්‍රතිශක්තිය ඉල්ලන්න නම් එපා බැගෑවෙනවා. කිසිම කෙනෙක් දෙන්නේ දුන්නොත් කවුරු හරි දැම්මොත් කකුල් මාට්ටුවක් විතරයි. වෙන කවදාකවත් ඉස්සරහට යන්න බෑ. ඒ නිසා මට මම තමයි කල්යාණ මිත්‍රයා. මම්මගේ මිත්‍රත්වයේ එනකොට මට කල්යාණ මිත්‍රක බව ලැබෙයි. ඒ ලැබෙනකොට තේරෙනවා අපි අපේ පෙරහිට પરම්පරාවට වැඩිය හරි වාසනාවන්තයි කියලා ඒ පන්සිවාංශිකාව භාවනා කරද්දී කැනඩාවෙන් ආපු නෝන කෙනෙක් කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ මේ මිනිස්සු කොච්චර කිව්වත් මේ ධර්මයේ ගැඹුරුයි කල්යාණ මිත්‍රෝ නෑ කියලා මම කල්යාණ මිත්‍රෝ හොයාගෙන ගියේ නෑ ස්වාමීන් වහන්සේ. කල්යාණ මිත්‍රෝ මාව හොයාගෙන ආවා. ධර්මේ මාව හොයාගෙන ආවා. ඒ නිසා මම බොහොම සතුටින් ඉන්නේ මේ වගේ දුෂ්කර දුර්ලභ පලාතක ඉපදිලත් මට ඔබ වහන්සලා වගේ කට්ටිය හම්බුණා. එච්චර දඟලලා නෙවෙයි. ඒගොල්ලෝ මාව හොයාගෙන ආවා. ඒ නිසා මිනිස්සු කිව්වට ධර්මයේ ගැඹුරුයි කියලා. මිනිස්සු කිව්වට කල්යාණ මිත්‍රෝ නැහැ කියලා මට නම් එහෙම එකක් පේන්නේ නැහැ. මම විවෘත නම් කල්යාණ මිත්‍රෝ Tamanට ලැබෙනවා. අන්නේ විවෘතකම නැත්තම් මේ ඉර පායලා තියෙද්දි හතර වටේ දොරවල් වහගෙන අඳුරු යඳුරු කිය කිය හිටියට ජනේලිය පොඩ්ඩක් කරලා බලපංකෝ. එළිය આવුව තියෙනවා. ආන්නේ යෝනිසමංස්කාරය අන්නේ කියන මේ රැඩිකල් රිෆ්ලෙක්ෂන් එක එහෙම නැත්නම් ඒ කියන විප්ලවීය වශයෙන් මේක දිහා බලන ශක්තිය සඳහා මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාට ඒ නාටකන ධර්ම පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුවපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදී තබ්බං කමාමි කමිතබ්බං සුවපත් වෙත්වා සුවපත් වෙත්වා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti රග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සාදු සුවපත් වෙත්වා සුවපත්